අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ඒ සඳහා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා සච්චිකා තබ්බා පංච ධම්මක්ඛන්දාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ තෙක් නැත්නම් මෙතෙක් පවත්වාගෙන ලද ධර්මදේශනා මාලාවට අනුව මේ සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරන මේ ධර්මස්කන්ධ පහ නැත්නම් පංච ධම්මස්කන්ධා කියලා පිළිකොල්ල තියෙන වචනයේ සීලඛණ්ඩය පිළිබඳව සමාධිඛණ්ඩය පිළිබඳව පඤ්ඤා ස්කන්ධය පිළිබඳවත් සාමාන්‍ය වෙලාවක් ගත්තා. ඒ වාගේම මේ සීලඛණ්ඩය, සමාධිස්කන්ධය කොහොමද පඤ්ඤාඛණ්ඩයට නැත්නම් ප්‍රඥාස්කන්ධයට නැත්නම් ප්‍රඥා ධර්මස්කන්ධයට තුඩු දෙන්නේ කියන එකත් අපි එතන එතන රේඛීය ක්‍රමයට බලබලා ආවේ. ඒ අනුව බලනකොට ඒ සීලයත් සමාධියත් නිසා ඒ යෝගාවචරයට ලැබෙන අතවාසියක් තමයි ඒ වීතික්‍රම කෙලෙස් සහ පරිඋත්ථාන කෙලෙස් කියන කෙලෙස් නැති කොමසියුම් කෙලෙස් පමණක් ඉතුරුලා තියෙන තත්වයක් ලැබෙනවා ඒ තත්වයට තමයි මේ පඤ්ඤා ස්කන්ධේ වැඩෙන්නේ නැත්නම් ප්‍රඥාවෙන් කරන්නේ අර සියුම් කෙලෙස් වයින් කරන එක ඒ නිසා නිතරම ඒ යෝගාවචරය සීලේ අනුග්‍රහය පසුබිම නැත්නම් උපනිෂ්ඨේ සම්පත්තිය ඊට පස්සේ සමාධියේ අනුග්‍රහය සමාධියේ පසුබිම නිතරම පාත් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ ප්‍රඥා ශික්ෂාවෙන් අයින් කරන අයින් කරන්න පුළුවන් සියුම් කෙලෙස් පමණයි. ඒ වෙනකොට සීලේ මාර්ගයෙන් නැත්නම් සීලේ කැඩීම මාර්ගයෙන් ගොරෝසු කෙලෙස් එන්න පටන් ගත්තොත් සමාධිය කැඩීම මාර්ගයෙන් ගොරෝසු කෙලෙස් එන්න පටන් ගත්තොත් ඒ ප්‍රඥා ශික්ෂාව කියන උපකරණෙන් ඒව අයින් කරන්න බෑ. ඒව අයින් කරන්නේ ප්‍රඥා ශික්ෂාව කියන එක සියුම් උපකරණයකින් අයින් කරන්න පුළුවන් වෙන්නේ සීලස්කන්ධේ සමාධිස්කන්ධේ අයින් කරලා කෙලෙස් අයින් කළා ගොරෝසු කෙලෙස් අයින් කළා ඉතුරුච්ච මේ සුකුම කෙලෙස් පමණයි ඒක නිසා මේ ප්‍රඥා ස්කන්ධේ පවත්තන යෝගාවචරයට නිතරම අර මූලික මට්ටම් සීල සික්ඛා සමාධි සික්ඛා කියන එක නැත්නම් සීල විසුද්ධි චිත්ත විසුද්ධි මට්ටම් හැමදාම පිළියෙල කරලා තමයි නැත්නම් ඒව සූදානම් කරගත්තට පස්සේ තමයි ප්‍රඥා ශික්ෂාවට යන්නේ. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයා පුළුවන් තරම් ඒවෙන් වැලකී සිටීමේ ජීවන රටාවක් ඒව වැලකී සිටීමේ පින්වන්ත පරිසරයක් සූදානම් කරගන්න නැති වුනොත් හොදෝ තමඩි දාන වගේ එයාට සමානලාට දෙන මේ ප්‍රඥා ශික්ෂාවෙන් අර සීල ශික්ෂාවෙන් අයින් කරන ලොකු කෙලෙසුත් අයින් කරන්න පුළුවන් වෙයි කියලා. එතන සමාධි ශික්ෂාවෙන් අයින් කරන මධ්‍ය ප්‍රපාණ කෙලෙසුත් අයින් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ සීල මේ ප්‍රඥා ශික්ෂාව බොහොසියුම් දේවල් විතර අයින් කරන්න පුළුවන්. ඒ නිසා ආරෝප කරන දෙක පාවිච්චි කරන්න දන්නේ නැතුව හෝ ඒවා නොසලකා හෝ ඒවා නිතර නිතර කරන්න කම්මැලි වෙනවා නම් හෝ ප්‍රඥා ශික්ෂාට දෙන සුදුසුකම් නැති වෙනවා. ඒ නිසා යෝගාවචරයා භාරයක් ධූරයක් හිතේ දරාගත්ත කෙනෙක් වගේ ලෝකෙට බැනලා හෝ පරිසරයට දොස් කියලා හරියන්නේ ඒකේ මොන ක්‍රමෙන් හරි බේරිලා මේ ප්‍රඥා ශික්ෂාවට ගැළපෙන තරම් නැත්නම් ඒට තරම් වෙන ජීවන රටාව සකස් කර ගන්න ඕනේ. ඒ සකස් කිරීමේදී ජීවන රටාව කියන සම්මා ආජීවයේ පමණක් නෙවෙයි සම්මා වාචා සම්මා කම්මන්ත දෙකෙමුත් අනුග්‍රහ ලැබෙන්න ඕනේ නැත්නම් ඒක ප්‍රඥා ශික්ෂාට අනුග්‍රහයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ යෝගාවචරයට එවැනි පරිසරයක් අද මේ පවතින වර්තමාන සමාජයේ පවතිනවද නැද්ද කියන එක විශාල ප්‍රශ්නයක්. මොකද ඒ තරම්ම මේ ලෝකය සීලයක් නොතක සමාධියක් නොතක දුස්සීලව වික්ෂිප්ත මනසකින් ගත කරන ලෝකයක් නැත්නම් අසහනෙන් පිරිච්ච ලෝකයක් ආතතියෙන් පිරිච්ච ලෝකයක් ඒ නිසා යෝගාවචරික වශයෙන් මේ ප්‍රඥා ශික්ෂාව කරන වකවානුව තුල කොච්චරන් දුරට සීල ශික්ෂාව ආරක්ෂා කරගෙන සමාධි ශික්ෂාව ආරක්ෂා කරගෙන මේ ප්‍රඥා ශික්ෂාව කරගන්න පුළුවන් වාපස් හරියක් ඊට ප්‍රස්තාවක් ලබා ගන්නවාද කියන එක හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒක නිසා ඒ යෝගාවචරයට තමන්ගේ සියලු ආසාවල් අතාරින්න වෙනවා. සියලු රුචි අරුචිකම් අතාරින්න වුණොත් විතරක් එයාට පුළුවන් මේ තරම් විසම ලෝකේ සමහිත පාත්තන්. මේ තරම්ම දුස්සීල ලෝකයේ ඒ තමන්ගේ රුචි අරුචිකම් කැපකිරීම හරහා පෞෂත්ව ලක්ෂණ කැපකිරීම හරහා පමණක් පුංචි දූපතක් හදා ගන්න පුළුවන් මේ දූප මේ මහමුහුදේ එහෙම නැත්නම් ඒ යෝගාවචරයගේ කාලේ නාස්ති වෙනවා ධනයේ ශ්‍රමේ නාස්ති වෙනවා ඒ දුස්සීල පරිසරයත් එක්කයි විසමාහිතය හිටති පිරිසක් එක්කයි ගත කරන්නේ ඒක නිකන් මේ ඒ යෝගාවචරයට දැනෙන්නේ ප්‍රඥා ශික්ෂාව කරුකරන යෝගාවචර දැනෙන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ තමයි මේ ලෝකයේත් එක්ක ජීවත් වෙන එක. ඒ නැත්තම් කාන්තාරයක එළියට දාපු ඇල් ගැඩවිල්ලෙක් වගේ මේ ලෝකයා කරන දේවල් එහෙම නැත්නම් මේ ලෝකයා හදාන තියෙන සම්මුති නැත්නම් මේ ලෝකයා හදා තියෙන චාරිත්‍ර මේ ලෝකයා හදාගෙන තියෙන මේ විවස්ථා සේරම කාමී මොන්නම දෙයක්වත් නැහැ හැමදේම තියෙන්නේ මේ තණ්හා මාන දිච්ච වඩන ඉතින් ඒ නිසා ඒව ප්‍රතික්ෂේප කරනකොට තරහට ප්‍රතික්ෂේප කරලා බෑ දකින්න ඕනේ මේ කැරකිලා කැරකිලා ඉන්නේ මොකාටද? මේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා එනකොටම දැනගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ යෝගාවචරය ඒ ඒ අපේ මායා කරගන්න එන කෙනත් එක නොගැටි ඉන්නත් වෙනවා. බැනලා ගහලා අයින් කරන්න කියොත් එimhe මාරාන්තික හතුරෙක් බාටපත් වෙනවා. ඒ නිසා එයා වගලගෙන පොඩ්ඩකට මායා කරලා පැත්තකට කරනවා මිස ඒවත් එක්ක ගැටලා කරන්න බෑ. මොකද ඒක එන්නේ කිට්ටු අන්තයන් හරහා. ඒක එන්නේ රුචි ද්‍රව්‍ය හරහා. ඒක එන්නේ මනාප දේවල් හරහා. ඒ රුචි මනාප දේවල් ඇසුරු කරනවායි කියලා කියන්නෙම අපි පුදුමාකාර කැඹිරිල්ලක් අඹරනවා. අපිට කවදාකවත් මේ ප්‍රඥා ශික්ෂාව දිහාට ය아가න්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කඩයිම පණින කලාතුරකින් කෙනෙක්. පණින්න බෑ. මොකද හේතුව අපි ඒ තරම් අපේ රුචි වලට කැමති. අපි මනාප දේවල් වලට කැමති. අපි අපේ මේ සද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්කේ, දිට්ඨි ඥානකාන්ති කියලා අපි දැනට හරි හොඳයි මේකමයි සත්‍ය කියලා හිතාගෙන සේරම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒක හිතා ගන්නවත් බෑ. අපි හිතන්නේ නෑ නෑ මේක නම් ප්‍රතික්ෂේප කරන්න වෙන්නේ නෑ මේක නම් සූර්යයක දාගෙන බෙල්ලෙල්ලගෙන හිතට කමන්නේ මේක නම් කරුණුක තියලා තියා හිතට කමන්නේ නෑ කියලා අහවල් දෙය කියලා මේ ගමනේදී ඉවත් නොකර තබා ගත යුතු දේවල් කියලා හිතන්න බෑ. ඒ නම් ඉතුරු නිදීකුත් තියෙනවා. යම් ප්‍රමාණයක් අපිට ශික්ෂාවක් කියලා එකක් ඉතුරු වෙනවා තමයි. නමුත් එතකොට මේ සම්මුති ලෝකයේත් මේ පරමාර්ථ ලෝකයේත් අතර ඉස්කෙඩිය ගෙම්බෙක් වෙන්න වගේ මේ වෙන පරිවර්තනේ දරන්න මොන තරම් මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේද මොන තරම් කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේද කියලා හිතා ගන්න බැරි තරම්. ඒකේ තරම්ම අභියෝගයක්. මේකට සූදානම් කරලා ඒ දේ දරන්න පුළුවන් දේහයක් දරන එක. ඒ පිරිසුදු දේහයක්, පිරිසුදු මනසක් ඒ ඒව බුදුහාමතුරු දීලා තියෙන පෙරකල පින් වලට. පුබ්බේච කත පුඤ්ඤතා අත්ත ධම්මා පාණිදී සප්පුරුෂ සංසීවෝ සද්ධම්මා සවනෝ යෝනිසෝමනසිකාරය කියලා ඒ දේවල් තියෙන කෙනාට මේක හිතා ගන්න පුළුවන්. අනිත් කෙනාට ඒ දේවල් විතර අංග සම්පූර්ණ නැති කෙනාට මේ ප්‍රඥා ශික්ෂාව කරනකොට ඒවට අවශ්‍ය කරනා වූ පාරමිතා පිළිම සිද්ධ වෙනවා. ඒවට අවශ්‍ය කරනා වූ සුදුසුකම් ලැබෙන්න සිද්ධ වෙනවා. ඒක බොහොම හිමීට සිද්ධ වෙන්නේ. නමුත් කල්පාන්තර ගාණක් එකතු වෙච්ච කෙලෙස් කෙලස් වර්ග නමෝහ පටල කියලා ඔය කැපෙන හැටි හිමීට නමුත් අර කල්පාන්තරයක් තිබුණු කෙලස් කපන්න පුළුවන් දැන් කැපෙනවා කියන එක තේරෙනකොට යෝගාචරයට තේරෙනවා මේ බුද්ධ ඥානante අපට දීලා තියෙන ආයුධේ <coughs> එතන අපට දීලා තියෙන මේ ක්‍රමවේදය පුදුමාකාරයි. අපි මේ කෙලෙස් එකතු කරන්ඩ <coughs> අවුරුදු ගාණක් කෝටි ගාණක් මහන්සිලා තියෙනවා. නමුත් ඒ කෙලෙස් සේරම මේ දැලි බැඳිච්ච රත්තරන් වාජනයක ඉදිකට්ටකින් හූරනකොට ඇතුලේ රත්තරන් කියලා අර දැලිකොඩ කැපිලා යනසේ බුද්ධ ඥානසේ දෙන මේ උපකරණය පෙන්න මේක සම්පූර්ණ රත්තරන්. පේන්න තියුණාට දැලි බැඳිලා විදිකට දාලා පොඩ්ඩක් හූටලා බලන්න බලපුවම පේන රත්තරන් කියලා. ඊට පස්සේ Tamanට පුළුවන් මේක දඹ රත්තරන් වෙනකන් සුද්ධ කරන්න. ඒකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒක තමයි නිබ්බාන ගාමිනී පටිපදාව කියන්නේ. නමුත් මේ කල හැක්කක් බව තේරෙනවනම් ඒ යෝගාවචරයා පෙරකල පින් තියනවාද නැත්නම් මේ ආත්මේ ඒකට අවශ්‍ය කරන පාරමිතා පුරනවාද කියන ගණන් ගන්නෑ. මේ හම්බ වෙච්ච දුර්ලභ අවස්ථාව පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ පාවිච්චි කරනකොට නැත්නම් ඒ ගමනට හරවන්න අපි සාමාන්‍ය සම්මත ලෝකේ භාවිතා කරන වචනවල සමති ඉඳලා විපස්සනාට හරවනොයි කියලා කියනවා. නැත්නම් සමත සමාධි ඉඳලා විපස්සනා සමාධියට හැරවෙනවයි කියලා කියනවා. ඉතින් මේක බොහොම සූක්ෂම දෙයක්. ඒ සූක්ෂම භාවයේ නිසා ඔය මාචි චෛඩ ස්වාමීන් වහන්සේ වගේ ඒ යුග පුරුෂයන්ට ඊට විශාල ප්‍රයත්න කරන්න වුණා මේ මේ සමථ සමාධියේ වගේ මේ වගේ විපස්සනා සමාධියක් තියෙනවා. අන්න ඒ විපස්සනා සමාධිය සමථට ඉස්සලා හෝ පස්සේ වඩන්න වෙනවා. වැඩිවේ නැත්තම් ඔය ප්‍රඥා ශික්ෂාව එන්නේ නැහැ. එහෙම නැත්තම් අපිට කියන්න පුළුවන් සීල ශික්ෂාව නිසා විචිකම කෙලෙස් අයින් වෙනවා, කාය විවේකේ ලැබෙනවා. සමාධි භාවනා නිසා පරිඋත් ทาน කෙලෙස් අයින් වෙනවා, චිත්ත විවේකේ ලැබෙනවා. නමුත් ඊගාට තියෙන අනුසය කියලා සයින් කිරීම සහ මේ උපදි විවේකයේ කියනම සාමාන්‍ය භාෂාවේ නෑ අපි දැන්. ඒවා කියනකොට වෙනමම භාෂාව ඉගෙන ගන්න වෙනවා. පාලි ඉගෙන ගන්න වෙනවා. ඒක මේ බුද්ධ දේශනාවේ තාම ගැඹුරු කොටස් වලට යනවා. මොකද ඒවා මනුස්සයන්ට මේ සීලෙවත් කරගන්න බැරුව සමාධිවත් කරගන්න බැරුව මේ උපදි විවේක කියන එක එහෙම නැත්නම් මේ අනුසය කෙලස් කියන ඒවා මේ ලෝකෙට අයිති නැති දේවල් විතර පැත්තක දාලා තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් සුතේ දිගේ අසුවිරු ඥාන දිගේ බෞද්ධ භාවයේ දිගේ ඇතුළට ගියොත් ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි කෙලවර. ඒ දෙක අපි එකතු කරන්නේ මේ ප්‍රඥා ශික්ෂාවට සුදුසුකම් ලබන්නයි. ප්‍රඥා ශික්ෂාවෙන් තමයි මේ උපදි විවේකය ලැබෙන්නේ. ඒකෙන් තමයි මේ අනුසය ධර්ම ආශව ධර්ම අයින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ එතකොට ඒ ඒ අවබෝධය එනකොට තේරෙනවා මේ අනුසේ ධර්ම ආශව ධර්ම ටිකට තමයි රුචි අරුචිකම් කියලා අපි සාක්කුවේ දාන ඉඳලා තියෙන්නේ. අපේ මේ නැත්තුවම බැරි කියලා අපේ සද්ධාවෙන් බාරගත්තයි කියලා මේ තියාගෙන දේවල් රුචියට කියලා බාරගත්ත දේවල් අපි හිතේ තියාගෙන දේවල් එහෙම නැත්නම් අනුස්සවයෙන් කියලා මේ අතුවිරු ඥාන කියලා අවතාරණ ආථාමයට අග්ගෙන හිටපු දේවල් එහෙම නැත්නම් ආකාර පරිවිතක්ක කියලා මේ තර්ක කරලා ඔප්පු කරලා ඇත්තයි කියාගත්තා කියලා මගේ කියලා අල්ලගත්ත දේවල් නැත්නම් දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත දේවල් හැම එකක්ම මේ ඉන්නේ මැණික් වාගේ තමයි ආශයන්සේ ධර්ම දන්නේ නැති කෙනාට. ආශයන්සේ පිළිබඳව උපදි විවේකයේ පිළිබඳ දැනගන්නේ කරා තේරෙනවා. මෙන්න මේ එකතු කරගන්න ටිකෙන් තමයි අපි අපාගාමි වෙන්නේ. ඒකෙන් තමයි උපදි විවේකේ නොලැබෙන්නේ. මේ උපකරණ තමයි අපි මේ අතිකාල සේවාවල් කර කර පිටරටවල් වල ගිහිල්ලා බව හම්බ කරන්නේ. එකතු කරන්නේ මේ ටික. එකතු කරලා බලනකොට ඒකම තමයි අපි බිමට අදින බරුවාගේ මේ අවබෝධය ලබා ගන්න බැරි වෙන්නේ. ඒක නිසා යම් වෙලාවක ඒ ප්‍රඥා ශික්ෂාව එන්න පටන් ගත්තොත් ඉස්සල්ලාම තමන්ගේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා පිළිබඳව ඒ යෝගාවචරම සැකහිනවා. දෙක තමයි මෙතෙක් ඇසුරු කරපු මිත්‍රයෝයි කල්යාණ මිත්‍රයයි අතර වෙනස තේරෙන්න ගන්නවා. මෙසේක ආවු බණයි ශාද්ධර්මයේ අතර වෙනස තේරෙන්න පටන් ගන්නවා. මෙතෙක් තමයි රුචි කරපු දේවල් මනාප කරපු දේවල් වල තියෙන දේවදත්ත ස්වරූපේ. එහෙම නැත්නම් යමපල්ල වගේ පටලවල වරාගත් වටහාගත් ස්වරූපය කොච්චරද කියනවනම් ඒක තව කෙනෙකුට කියන්න පැකිලෙන තරම්. මොකද ඒ තරම්ම මේ මිනිස්සු එල්ලවන හරියක් එලවන්නේ කාමෙට. ඒකටමයි රොද බැඳගෙන යන්නේ. ඒකමයි ජයග්‍රහණය කියලා හිතන්නේ. ඉතින් අර මනුස්සයාට කියනවා මේ කාමය හරියට සර්පයිසක් වගේ කකුලට පෑගෙන තියෙන. ඒසයා දාන්න පෑගුණොත් කිට්ටු කෙරුවොත් අනුකම්පාවක් නැහැ. ඒක නිසා සර්ප හිසක තියන්න ඕන මෙන්න කියලා තියෙන කකුලක් යම් කිසි කෙනෙක් මොනතරම් වේගෙන් ආපහු ඇදලා ගන්නවද ඒ තරමටම මේ කාමයෙන් හිත ඇදලා ගන්න හිතෙනවා ඒක සමහර තැනක බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා පිස්සු බල්ලෙක් Taman දිහාට එනකොට කොච්චර වේගෙන් Taman පාරෙන් අයින් වෙනවද කියලා අහ පිස්සු වල හදන්න යන්නෙත් නැහැ මොකක්ද Taman පැනලා බේරෙනවා ඇස් ඇති මිනිහෙක් පිස්සු බල්ලෙක් පිස්සු අස්සෙක් පිස්සු අලියෙක් එනවා දකින්නකොට පිළියම් කර කර ඉන්න හදන්න බේරෙන්න හදනවා ඒ හරියට කටු කොහලක් දැක්කට පස්සේ උරු සහිත කටු විෂ සහිත කටු වලින් බේරෙනා වගේ නමුත් අපි මෙතෙක් කල් කොච්චර මේ රාගයට ප්‍රේම කරාද මේ මේ මගේ දේ කියලා රුචි දේ කියලා මනාප දේ කියලා එතකොට පේනවා මේ ප්‍රේමයමයි මේ දුක දීලා තියෙන්නේ කවුරක්වත් මේ රාග දෙන වස්තු නෙවෙයි ඒ ඒ රාග දනවන දේවල් නෙවෙයි ඒ දේවල් වලට අපි කරපු ප්‍රේමයමයි අපි හිතන්නේ නම මං විතරද කරන්නේ ලක් කිල කෝටි ගණන් මිනිස්සු ඔක්කොම කරන්නේ ඒකනේ ඉතින් ඒක නිසා ඉතින් එන ඔක්කොටම පිසුද කියලා හිතනවා ඒ නිසා රැල්ලට වැටිලා රැල්ලට යන තමයි අපේ හිත තියෙන්නේ මොකද සර්වචනසේ කීපද කවදාක බොරු කරන්න බෑ තනි පුද්ගලයෙක් වශයෙන් කිව්වත් අවුරුදු 2600 පරණ වුණත් බුදුජානකසේ සඳහන් කරනවා ඒක ඒකාන්තයෙන්ම සර්පහිස. ඒක ඒකාන්තයෙන් පිස්සු බල්ලෙක්. ඒක ඒකාන්තයෙන් පිස්සු අලියෙක්. ඒක ඒකාන්තයෙන් පිස්සු අස්සෙක්. එනගෙන බේරියක්. පාර හදන්න යන්නත් එපා, අස්සය හදන්න යන්නත් එපා. ඒක කරන්න බෑ. උර පිස්සු. ගහ ගත්තොත් ඉවරයි. ආන්නේකින් බේරෙන්න යන කෙනෙක් වගේ මේ ප්‍රඥා ශික්ෂාවේ අනේකනා කලබල ගතියක් නම් තියෙනවා. හැබැයි හීන් නූලෙන් තමයි වැඩ කරන්නේ. මොකද වැඩේ තියෙන්නේ තමන්ගේ කිට්ටු අන්තෙත් එක්ක විතරයි. වැඩේ තියෙන්නේ තමයි මෙතකල් ආස කරපු දේවල් එක්ක විතරයි. ඒවා නිටතරම තමන් ළඟ හැසිරෙන දේවල්. ආන්නේවටත් නොදැනෙන්න මේ ප්‍රඥා ශික්ෂා වැඩ කරනවා. සීල ශික්ෂාව නම් සමහරලාට පේනවා. ඒත් පුළුවන් නම් නොපෙන්න කරන තරමට ලාභයි. සමාධි ශික්ෂාවේදී පුළුවන් තරම් වසාගෙන ජීවත් වෙන්නයි කියලා කියනවා. අපේ ලොකු සංසින්නකම් කියනවා පුළුවන් තරම් ಗುಣ වඩන්න හැබැයි ಗುಣ වසාගෙන ජීවත් වෙන්න ආදා. මොකද මේ කිට්ටුවන්තයම තමයි ඕකට ගන්ති ආදී. ඒ නිසා කිසි කෙනෙකුට කට හොල්ලන්න එපා. හෙල්ලුවොත් කෙලින්ම මේ බිත්ති වලටත් කන් තියනවා වගේ. පුළුවන් තරම් පරිසංගෙන් ඊටත් වැඩි assume ඊටත් වැඩි වේගයක් වෙනවා. හැබැයි මේ ප්‍රඥා ශික්ෂාව කරනකොට අපි මොනවද මේකල් හොඳයි කියලා හරි කියලා රැක්කේ ඒ දේවල් හරහම නේද මේ මේ තෘෂ්ණාව වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව වශයෙන් ක්‍රියාත්මක වෙන දැන් මේ දෙන්නර්ගෙන් බේරිලා කටයුතු කරන්න බැරි තරම් ඒ නිසා ඒ ප්‍රඥා ශික්ෂාව එවන තමයි උපති විවේකයේ ලබා ගන්න හදන එකනා එහෙම නැත්නම් මේ yaadena සාමයක් ඇති කරගන්න හදන එකනාගේ ක්‍රියාවලිය සමහර විටක සම කරලා පෙන්නනවා ලෝකේ තියෙන ප්‍රධානම හොර జగ මගඩි රහස් කල්ලියක මහා මිනිහා අල්ලන්න හදන ප්‍රයත්නය වගේ. ඒකේ මහා මිනිහා කවුද කියලා ඒ සංවිධානය දන්නේ නැහැ. සංවිධානයේ එදාට කුලියට ගත්ත මනුස්සයන් තමයි අපරාධය කරගන්නේ. ඒ මනුස්සයට ගාණ ගෙවලා තියෙනවා පොලිසියට අහුවෙලා හිර යන්න උනත් අදාළ ගාණ ගෙවලා තමයි වැඩේ කරන්නේ. ඒ නිසා පොලිසියෙන් ඇල්ලුවත් ඔත්තුකාරයෝ දාලා ඇල්ලුවත් අහුවෙන්නේ කුලියට ගත්ත මිනිහෙක්. ඒ මනුස්සයා දන්නේ කොහෙන්ද විධානේ ආවේ කියලා. මේ මේ Taman ගෙනියන බඩු කොහෙන්ද Tamanගේ මල්ලට ආවේ කියලා දන්නේ නැහැ. යා කරන්නේ මෙතෙන් ගිහලා අතනින් කියන එක විතරයි. ඒකට විශාල ගාණක් ගෙවනවා. ඇල්ලුවත් අල්ලන්නේ මනුස්සයා විතරයි. දන්නේ නැහැ. මේ මිනිස්සු 10ක් 15ක් ඇල්ලුවාට පස්සේ මේ හැඩේ තීරණව පොලිසියට මේ මිනිස්සයා දන්නේ මසර ගාණ ගෙවනවා. අතෙන්ල මෙතෙන්ට ගෙනත් තියෙන එක විතරයි තියෙන්නේ. ඇතුලේ තියෙන දන්නෙත් නෑ. හැබැයි මේක හොර වැඩක් බව දන්නවා. එච්චර ගාණක් ගෙවන බව දන්නවා. එතකොට දැනගත්ත හැකි ඒක දෙන මිනිස්සයා මෙන්න මේ වාගේ කණ්ඩායමක් කියලා පොලිසිය දැනගන්නවා. එහෙම එකෙක් අල්ල ගන්නවා කියන එක අර හොරු 10ක් 15ක් අල්ලනට වැඩිය හොඳයි. ඒ ඒ හොරාට විධානය කරන එක. නමුත් එයා දන්නේ එයාට විධානය කොහෙන් දෙන්නේ කියලා. උඩට උඩට උඩට යනකොට ඔක්කොට විශාල ගණන් වලින් සල්ලි හම්බ වෙනවා. නමුත් විධානයේ ඉන්නේ කොහෙන්ද? එහෙම නැත්නම් මෙහෙවන්නේ කවුද කියලා මුන්න විජේකවත් අල්ලන්න බෑ. ඉතින් මේ කටයුත්ත ඒ හොර සංවිධානත් බොහෝ පැරණි දේවල් අවුරුදු ගණන් සංවිධාන වෙලා තමයි මේ කරන්නේ. කවදා හරි කවදා හරි මුක්තාමත්ම සූරව හොර ඇල්ලුවොත් රටේ පොලිසිය ලොක්කම වෙන්න ඉඩ තියෙනවා. ඒ හොර කල්ලියේ නායකයාත් පොලිසිය ලොක්කම වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ අහුව අල්ලලා දඬුවම් කරන්න ඕනේ වචනේ ඇති මෙතෙක් කල් අපි ආරස කරන්න හිතු මිනියම තමයි පරිශ්‍රම තිබ්බදී ඇලියාවට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි යම් කෙනෙක් විශ්වාස කරන හිටියා නම් මේ මේ ලෝ මේ සංසාරේ සර්වඥාන්ති ඇර ධර්මයේ ඇර සීල සමාධි ප්‍රඥා ශික්ෂා ඇර ඒ සියල්ලම තමයි අපිට මේ දුක දීලා තියෙන්නේ. කවදාක හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා යාට සිද්ධ වෙනවා අනේ ඒව අපි ඒගොල්ල අපේ දුක දුන්නේ අපි ඉල්ලපු හින්දානේ. ඒ නිසා අපේම දෝෂේ. ආහනේ දැකීම ඇති වෙනකොට මනුෂ්‍යයාගේ මේ අවුරුදු ලක්ෂ ඔකෝටි ලක්ෂ ගාණක් ඊට වෙලා තියෙන පරිණාමේ මනුස්ස හිත ඊට වෙලා තියෙන පරිණාමේ උඩ ඉන්න පටන් ගන්නවා අපි විශ්වාස කරලා තියෙනෙම තණ්හාමාන දිටි දෙන ඇත්තෝ තණ්හාමාන දිටි දෙන දැනු තණ්හාමාන දිටි දෙන උපකරණ තණ්හාමාන දිටි දෙන සමීකරණ ඒ සමීකරණ ජයගත්තයි කියලා කියන්නේ අපි ගොඩ ගන්න බැරි තණ්හාමාන දිට්ඨි වලට වැටෙනවා. ඉතින් ඒක දැක ගන්නාසුළු එහෙම නැත්නම් මේ සියුම් අනුසය කෙලස් දැක ගන්නාසුළු ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. අන්නේ ඒ ප්‍රඥා ශික්ෂාව ඇතිකරන අරමුණු දිහා බලන හැටි නැත්නම් විපස්සනා චනමාත් සමාධිය ඇතිකරන අරමුණු දිහා බලන හැටි සමත සමාධිය සඳහා අරමුණ දිහා බලන හැටිත් අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙම නැත්නම් සමත භාවනාවේදී අරමුණට අපි ක්‍රියාත්මක වෙන්නේ හැටි සහ විපස්සනා භාවනාදී අපි අරමුණට ක්‍රියාත්මක වෙන හැටි තම මානසිකාරය පවත්වන හැටි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක මේ මූලධර්ම අනුව කියලා දෙන්න තරම් බැරිකමක් නැහැ උත්සාහ කරන්න ඕනේ. උත්සාහත් කරනවා. නමුත් ඒක අහුවෙනවද කියන එක අල්ලගන්නවද කියන එක යෝනිසෝමනසිකාරය තියෙන කෙනාට විතරයි අහුවෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සමත සමාධිය අවශ්‍යයි. ඒ නිසා අපි සම්මුති අරමුණක් අරගෙන අරමුණේ හිත නැවත නැවත යෙදීමේ අපි ඒ අරමුණ නැත ඒකම අරමුණට හිත නැවත නැවත යෙදීමේ කටයුත්ත කරනවා. ඒක සම්මත අරමුණක්. අත්දකින්න පුළුවන් අරමුණක් නෙවෙයි. ඒක බුදු ගුණ වෙන්න පුළුවන්. අපි කවදාවත් බුදු ගුණ අත්දකින්න බෑ. අපිට මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්. මරණානුස්සතිය වෙන්න පුළුවන්. අසුබ වෙන්න පුළුවන්. මේවා නිකන් සම්මුති විතරයි. ඒවා නැත්තම් සංකල්ප විතරයි. ඒ සංකල්පයක් අරමුණු කරගෙන අපි භාවනා කරන්න පුළුවන්. කරනකොට ඒ සංකල්පෙට හිත ගියොත් අපි හිත নিমগ্ন වීම නිසා හිතේ යම් තැපෙන වැටිල්ලක් හිතේ යම් මේචල් වීමක් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ ක්‍රමයේ අල්ලාහ් තුමා ගැන මුස්ලිම් මිනිස්සු භාවනා කරනකොට කරනකොට ඒ සමාධියට යන්න පුළුවන්. ඒක සමාධිය තමයි. එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එමණ සර්බලදාරි දිව්‍යන් වහන්සේ පිළිබඳ ලොකු විශ්වාසකින් එයාගේ නම නැවත නැවත කියා ජපමාලේ කරන්න ගියොත් අපි බුද්ධානුස්සති කරනවා වගේම සමාධියකට යනවා. ඒ වාගේම ආලෝක පහළ ඒ වාගේම හිත තැම්පත්. ඒ වාගේම හිත පාවෙට පටන් ගන්නවා. නමුත් ඒකේ ඒ සංකල්පයක් දිගයන්. ඉතින් ඒ නිසා ඒ මුස්ලිම් ආගමේ පොත් කියනකොට පේනවා අපේ බුදුහාමසගේ ගුණ නමයක් අපි බුදු ගුණයට පාවිච්චි කරනවා අතිපසෝ භගවාරාහං සම්මා සම්බුද්ධ වතින්. ඒ නබිනායකතුමාගේ ගුණ 99ක් ඒ පොතේ තියෙනවා. ඒ 99ෙම උපචාර සමාධිය ගන්න හැටි ලියලා තියෙනවා. අපි හිතන්නේ මේ තම්බි මනසෝ මේ හරක් කපන જાති විතරයි. උණ්ඩ භාවනාවක් නැහැ කියලා. නමුත් ඒකේ තියෙන සූෆික් භාවනාවල පැහැදිලිවම මේ වගේ ਬਾඩු නැටි අතක් උඩත් තියාගෙන ඉන්න හැටි ඒ නබිනායකතුමාගේ නම මෙහෙම මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මේ මේ ගුණංගේ නැහැටි එහෙමම තියෙනවා. එනිසා මේ භාවනාව මේ සමති බුද්ධ ආගමට සීමා වෙලා මොකක්වත් නැහැ. ඒ වගේම අපි බැලුවොත් එහෙම කතෝලික ආගමේ නම් කරලා තියෙන සාන්තුවරු ඒ ඔක්කොමලා ඒ අධිමානසික තත්ත්වවලට ගිහිල්ලා තියෙන්නේ නිකම්ම නිකම්ම බොරු අපේ තන සම්පූර්ණ බොරුවක් නිසා නෙවෙයි ඒගොල්ලෝ පුදුම කැපකිරීමක් කරලා තියෙනවා අපිට ඒව ආවට ගියාට විසි කරන්න බෑ ඒක ඔක්කොම සමතෙන් කරන ආශ්චර්යමත් දේවල් නෑ කියන්නත් බෑ මොකද අපිට එතෙන්ටවත් තියාගන්න බෑනේ සමාලාර අපිත් යනවා ඉතින් බුදුහාමරගේ ගුණ මෙනෙහි කරලා බෑ ඒක සංකල්පයක් විතරයි. අපිත් යනවා ඉතින් මෛත්‍රී භාවනා කළ එක සංකල්පයක් විතරයි. අපිත් යනවා ඉතින් භාවනා කරලා ඒක අසුබෙන් අසුබ කියන්නේ සංකල්පයක් විතරයි. ඒක ඒක නිසා ඒව සංකල්ප මත කරන භාවනා අපි සමත භාවනා කියන ගුණ රාශියක් තියෙනවා. ඒ ගුණ රාශිය නිසා නිවර්ණ අයින් කරන්න පුළුවන්. හිත එකමක ඒකෝදිගත කරන්න පුළුවන්. ඒකාග්‍ර වෙන්න පුළුවන්. එතකොට හිත නිකන් හෙන හෙන ගෙඩියක් වගේ එකතු වෙලා යමකට දමලා ගහන්න පුළුවන් පුපුරලා යන. මෙයාගේ වික්ෂිප්ත වෙච්චි, තරි ගහිච්ච, පතුරු ගහිච්ච හිතක් නෙමෙයි හිත එකතු වෙනවා. නමුත් එකතු වෙන්නේ සංකල්පයක් මත. එවැනි සංකල්ප 40ක් අපේ තේරවාදී හඳුන්වනවා සම 40 කර්මස්ථාන කියලා. ඒ 40න් එකක් තමයි ආනපාන. හැබැයි ආනපානේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒකෙන් විපස්සනා සමාධිය ආරම්භ දෙන්නත් පුළුවන්. ආනපනේ විතරයි තේරවාදයේ තියෙන කර්මස්ථාන වලින් සමථය සහ විපස්සනා දෙකටම මේ ආරම්භය ආරම්භ දෙන්නේ හිතේ කලස් කරලා දෙන්න පුළුවන් එතන සමාධියක් ඇති කරලා එන දේ. ඉතින් ඒ නිසා සිංහල බෞද්ධයා මේ ආනපන සති භාවනාවට අනිකුත් භාවනා අතර බොහොම ඉහළ තැනක් දීලා තියෙනවා. ඒක සරුවචනාංශෙත් කරලා තියෙනවා. සරෝජන්සේ සඳහන් කළා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ භාවිතා බහුලී කතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne පාපකේ අකුසලේ ධම්මේ අන්තරධාපේති වූපසමේති ඔය මොනම භාවනාවක් කෙරුවත් විලෝපණය වෙන්න පුළුවන් ආනාපාන සති භාවනාදී ඒ විලෝපන මොකුත් වෙන්නේ නැහැ එන්න සාන්ත ඒකෙන් සමතේ ගන්නත් පුළුවන් විපස්සනා ගන්නත් පුළුවන් ඉතින් ඒක මෙහෙමයි සමථ ගන්න මේකයි විපස්සනා ගන්න කියනකොට එතන හරි රසවත් සුත්තමේ කොටසක් තියෙනවා. අහනකොට හරි සතුටක් ඇති වෙන තරමේ හොඳ මූල ධර්මයක් තියෙනවා. ඒක නිසා අපි ධර්මදේශනාවේ විචිත්‍ර පහ වැඩි වෙන්න එක මතක් කරගනිමු. අපි ආනාපානෙට හිත ගියයි කියලා ආනාපාන සතිය පිහිටියයි කියලා නැත්නම් ආනාපානට මානසිකාරය ගියයි කියලා භාවනා හරි ගියයි කියලා කවුරු හරි කියන්නේ ඉඳ තියෙනවා. කරන මොකද කොටම ආනපානේ හරියන්නේ නෑනේ. ඉතින් කර කර ඉනකොට ආනපානට හිත ගියයි කියලා. ඉතින් අපි යෝගාවචරයෙන් ඇහුවොත් අහන්නත් ඕනේ කොහොමද දන්නේ දැන් හිත තියෙන ආනපානද කියලා. කවදාවත් එයාට මේ ප්‍රශ්නේ ඇහිලත් නෑ උත්තර දීලත් නෑ. ඒ නිසා ඒක හැම වෙලාවෙම නවමු ප්‍රශ්නයක් සහ නවමු සාකච්ඡාවක් බාටපත් වෙනවා. ඉතින් මේ යෝගාවචරයට උනන්දු කරවන්න ඕන ඔක වහගෙන හිටියොත් ගොළු වුණොත් මට කමඨාන සුද්ධ කළ දෙන්න විදියක් නැහැ. දැන් මං ඉන්න අරමුණට පතන අරමුණට ආනාපානෙ හිත ගිය කියලා දන්නේ කොහොමද? මේක හරීම ඉහළ උසස් පෙළ පාඩම් පත්‍යක් වගේ යෝගාවචර. ඒ නිසා යෝගාවචර කියනවා ඒක අල්ලන්න බැරි හිතන යෝගාවචරේකට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නේ කොහොමද? ඉතින් තලුවර ඉඳගෙන ඉන්න බව දන්නේ නැද්ද? ඉඳගෙන ඉන්න බව දන්නේ නැද්ද කියන මිසක ඒක කියා ගන්න ක්‍රමයක් අපේ භාෂාවල නැහැ. අපේ භාෂාවේ කියන්න පුළුවන් හරියක් පචනං කිය හැකි. අතිශෝක්ති කිය හැකි. සම්පප්පලාප කිය හැකි. අස මේ පරිසෝචන කිය හැකි. මේ සත්‍ය කතා කරන භාෂාවක් නැහැ. දැන් මං ඉඳගෙන ඉනකොට ඉඳගෙන බව දන්නේ කොහොමද? ඉතින් යෝගාවචර කියනවා මේක පොඩි එකට බහ තෝරන්නා වගේ මේක පුළුවන් විදිහට කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ යෝගාවචරය කියනවා මට මම හිතගෙන නෙවෙන්න නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. මම ඇවිදින නොවෙන්න නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. නිදාගන්න නැති නිසා ඉඳගෙන ඉන්න බව දාන්නවා. හරි එතකොට හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දන්නේ මොකෙන්? එතකොට නම් මේ කකුල් අඩියෙත් වටන හරි ඒක නිසා දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දන්නේ. ආ එතකොට පස්තනේ වදින්. ආ එතකොට සත්තන් දෙකනේ වදින්. ආ ඒක කොහොමද වැඩෙන්නේ? ඉතින් තලුමන්. මේක වදින්නේ මේ ඝන තැනක, සම තැනක, සීතල තැනක උණුසුම් තැනක විෂම තැනක කිව්වනම් අපි ඒකට කියනවා හරි. ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න බව හොඳට මෙයා දන්නව තහවුරුයි. ඒක දන්නව විතරනේ කියන්න පුළුවන්. මේක කවදාකවත් අපේ ජීවිතේ ඉතිහාසයට උගන්වන්න නැත්නම් අපිට භූගෝලයට උගන්වන්නෙත් නැහැ ප්‍රජාචාරයට උගන්වන්නෙත් නැහැ භෞතික විද්‍යාවට උගන්වන්නෙත් නැහැ රසායන විද්‍යාවට උගන්වන්නෙත් නැහැ ජීව විද්‍යාවට උගන්වන්නෙත් නැහැ. කවදාවත් මේ ප්‍රත්‍යක්ෂ කරන දේ කොහොමද ප්‍රත්‍යක්ෂ කරේ කියන වචනේ අහන්න තරම් අපේ ගුරුවරු බයයි. දෙමාපියොත් බයයි. බුදුරජාණන්සේ අහනවා හොඳයි ඔක්කොම කියලා නාලා කාලා සිල් අරගෙන සිල් සිටි අඳගෙන සිල්ලුතුම් මැද ඉඳගෙන හොඳට පట్టල වෙලා ඉඳගෙන දැන් වාඩි වෙලා බලන්න මම නිශීදති පල්ලංකම් කියනකොට කොහොමද දන්නේ කියලා කොච්චර උගතෙක් වුණත් බින්දුවට බයි කොච්චර පොහසතෙක් වුණත් බින්දුවට බයි කොච්චර චතුර කතිකෙක් වුණත් බින්දුවට බයි කොච්චර විද්‍යාඥයෙක් වුණත් බින්දුවට බයි බස්සන්න ඕනේ හැබැයි බැස්සනට පස්සේ නගිද්දිත් පටන් ගන්නවා. යා මම ඉඳගෙන ඉන්නකොට මම දන්නවා මෙන්න මේ මේ තැන් පොළවේ වදින නිසා මම ඉඳගෙන ඉන්න බව දන්නවා. එහෙම නැත්නම් හිටගෙන නොවෙන්න නිසා ඉඳගෙන ඉන්න බන්නවා කියලා මේක අරගෙන ඊට පස්සේ යෝගාවචරයට කියනවා පුළුවන් තරම් මේ ඉඳගෙන ඉන්න හිටියව අබිරමණය කරන්න. වැඩි වේලාවක් කරන්න. ඒක ලොකුම පින කියලා හිතා ගන්න. මේක තමයි ලෝකෙද ලොකුම පින කියලා. ඉතින් හරි සැකයි අපේ යෝගාවචරෙන්ද මේ නිකන් සුම්මයිරි නිකන් ඉඳගෙන හිටපුවම පින් සිද්ධ වෙනවා කියලා. ඒ කටට පේන්නේ ওই කෑකොල්ලන් ඇහෙන්නේ ওই සද්දේ. ඒ වගේ මොකද්ද මේ කටින චීවරයක් ගන්න බෙරගගා කෙල්ලෝ ටික නට නට එනවා විශාල පිනක් කියලා නිතානේ. ඉතින් ඒකකොට මේ නිකන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක කුසලයක් කියලා හරි අමාරුයි. හරිම අමාරුයි. ඒ ධර්මතම මේ කුසලයේ කියලා මේ මුරුක් වගේ මොනවද ඉල්ලන පකඩ වගේ කහ පාට කෑලි කෑලි සීන එකක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේ ඉඳගෙන ඉන්න මොකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් අහනවා ඉතින් හම්බෙනවන රාත්තල් ගන්න වැඩි වෙන්න එපා. ඒක හැඩේ දැනෙන්න එපා. ඒක ගඳ තියෙන්න එපා. ඒක අතට අහුවෙන්න එපා. ඉතින් කියන අහුවෙන්නේ නැති නිසා තමයි කුසලයක් වෙන්නේ කියලා. අනේ උඹ බනත් ඕනේ නැහැ කියලා දමල ගහලා යනවා. අපිට ඕන මොනවා හරි ගෙදර ගිහිල්ලා පෙන්නන්න ඕ මං නිසන්වනේ භාවනා කරලා ගෙනවා කියලා පකඩ ටිකක් හරි වෙන්නන්න තියෙනවනේ අයියා කිය ඇරට ඇටි බකට උඹට හම්බෙලා තියෙනවනේ කියලා ඔන්න මනිනවා. දැන් මොනවාක්වත් හම්බුනේ නැත්නම් මොකෙන්ද මනින්නේ? මං චිත්තක්ෂණ මෙච්චර ගහන මොනවාක්වත් හම්බුනේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන දැනගත්තා. ඉතින් ගෙදර මිනිස්සු යන්නේ උඹ වාගේ මෝඩෙක් යකෝ රෑ හතක් කණ්ඩත් නැහැ. මේ බලපන් ඉඳලා වද විඳලා දැන් මොකක්වත් ගෙනල් නැහැ. ඉතින් ඒගොල්ලෝ කියන උඹලට පිස්සු කියලා. අපි නම් රැයට කාලා බුදිය ගත්තා. අපි ටෙලිවිෂන් බැලුවා, පත්තර බැලුවා. උඹලට මොන මගුලක්වත් නැහැ. ගිනල්ලත් නැහැ. ඉතින් කටේ පිට්ටු හිර වෙනවා යෝගාවචරය. මුදි යෝගාවචරය දන්නේ මේ යමක් කරනවා නම් අකුසල් කියලා. කරන ඕනම දෙයක් අකුසල් කියලා දාගත්තම තියෙනවා. අනේ ඉඳගෙන ඉන්නකොට මොනවද කරන්න හැබැයි කරන දෙයක් තියෙනවා මේ පස්ස පොළවේ හැප්පෙනකොට දැනෙන තද ගතිය දැනෙන. ඉතින් මේ දැන ගැනීමත් කිරීමත් නැද්ද කියලා අපිට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒ දේ කිව්වට අපේ ന്യാයික බෞද්ධෙක් කවදාවත් පිළිගන්නේ මේක යථාභූත ඥාන දර්ශනය කියලා. මේක ඇති හැටි කියලා පිළිගන්න කැමති නැහැ. ඒකේ ඉන්න කියලා වැඩි වෙලා ඉන්න කියලා යෝගාචර කිව්වට සද්ධාව පිටින්නේ ඒක යෝගාචරය සලකන්නේ මේ දඬුවම්වත් දෙනවා වගේ. අමා වෙලා ඉස්කෝලේ ආවට පන්ති පිටිපස්සේ හිටවල රිබ්බා වගේ වැඩක් තමයි පේන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්න. ඉතින් කොච්චර බන කිව්වත් ඒකේ අඩුපාඩුකුත් නෑ ඒක වටිනවා. මම පිළිගන්නේ නැහැ. පිළිගත්තට පස්සේ අහනවා මේ ඉඳගෙන ඉන්නා තාක් දැනෙන්නේ ඔය පස්ස බිම ඇනලා තියෙන එක පමණමද කුණුචොන් සිසිල පමණමද මේ මෘතු ගතිය සීතල පමණද හොඳට සමීපව උත්සන්නව ආසන්නව බලහින් කරනකොට සමහර විටක මේකේ ඔය මැරිලා නැති බවට හුස්ම ටික වැටෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හුස්ම අණුව මේ උදරයේ පිම්බීම හැකිලිම වැටෙන්න ඉඩ තියෙනවා. ඒක කවදාකවත් හොයන්න යන්න එපා. හොයන්න ගියොත් එහෙම ඒක නැතිවීම පශ්චාත්තාවයක් කරනවා. දැන් මේ හුස්මක් ආවයි කියලා කවදා හරි මේ යෝගාවචරයතින් ලියුණයි කියලා හිතමු, කියුණයි කියලා හිතමු. ඒතර කතා කරලා කියනවා දැන් කොහොමද දන්නේ හුස්මේ හිත තියෙනවා කියලා. අර වාගේම අපහසුකටපත් වෙනවා. අර වාගේම අපහසුකටපත් වෙනවා කොහොමද දන්නේ කියලා. මෙන්න මේ හුස්ම හිත තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් තුන් ආකාරයක් හරහා තමයි ඔය ආහනාපානයේ තියෙන සමත නැඹුරුව සහ විපස්සනා නැඹුරුව ආචාර්යවරු පෙන්වන්න උත්සාහ කරන එක 100 100ක්ම සරුවච්ච මතයක් නෙවෙයි. නමුත් මම හිතන එක උදව් වෙයි කියලා. යම් වෙලාවක Taman දන්නවනම් මගේ හිත අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වෙන තැනක නෙවෙයි වෙන කෙනෙක්ගේ නෙවෙයි හුස්මේ. ඉතින් එතකොට යාට කියන්න පුළුවන් මේ හුස්මේ ඉන්නා තා කල් හිත අතීතේ අනාගතේ නෙවෙයි. හුස්ම ඉන්නා තාකල් වෙන කෙනෙක්ගේ නෑ හිත. වෙන තැනක නෑ. ඒ නිසා මම හුස්මේ ඉන්න බව දාන්න. ඒත් කියන්නේ අරක නෙවෙයි කියන නැස්චාර්තයෙන් විතරයි. අරක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි ඒක නෙවෙයි ඒක නිසා මේක වෙන්න ඇති කියලා අපි මේ ප්‍රමේය ඔප්පු කරලා පෙන්නනවා බීජ ගණිතමේ රේඛා ගණිතම ප්‍රමේයක් වගේ. ඒක තමයි පළවෙනි ක්‍රමය. ආනාපානිය යම් වෙලාවක ඉන්නවා කියලා යෝගාවචරය ප්‍රත්‍යක්ෂණය කළා කියනවනම් යට කියන්න ඕනේ කොහොමද දන්නේ? දන්නේ අතීත අනාගතේ නොවෙන නිසා. දන්නේ වෙන කෙනෙක්ගේ හිත නැහැ. වෙන තැනක හිත නැහැ. මෙතන තියෙන ආ හොඳයි. මෙහෙම බලබලා ඉන්නකොට බලබලා ඉන්නකොට මේක ලොකු එකලසක්. මේක ලොකු ඒකාග්‍රතාවයක්. මේක මේ ලෝකයක් අරමුණු වලින් ඒ අරමුණට හිත දෙමිලා. මෙතිකල් නන්නත්තර වෙච්ච හිත ඒ අරමුණු ඔක්කොට වැඩි අපි බුදුහාමරත් එක්ක ගිවිස ගන්නවා. දැම්මට හුස්මේ ඉන්න බව හුස්ම ගන්න බව මැරෙලා නැති බව දැනගන්න පුළුවන්. දැන් මේ යෝගාචරණ පුළුවන් තරම් මෙන්න මේ ඇති කරගත්ත එකලස කඹේ යවිදින කෙනෙක් වගේ පවත්න්න කියලා. ඒක නැත්තම් කියන්න පුළුවන් මේ දී යටින් ගින්දර ගෙනියනා වගේ මේ ඇති කරගත්ත එකලස පවත්වාගෙන යන්නේ කියලා. බලාගෙන ඉන්නකොට මේ සමත නැඹුරුව තියෙන යෝගාවචරයට තමයි සම්මුතිය මත පමණක් භාවනා කරන යෝගාවචරයට ඒකම ලොකු සතුටක් ඇති වෙනවා. අනේ මෙච්චර නන්නත්තර වෙච්ච හිත දැන් මේ මධ්‍යස්ත වූ හුස්මේ හිටියා යන්නේ අතීතයට යන්නෙත් නෑ අනාගතයට යන්නෙත් නෑ පිට කෙනෙක් ගැන හිතන්නෙත් නෑ පිටතනක් කර හිතන්නෙත් නෑ හුස්මෙම තියෙනවා කියලා ඇති වෙන මේ චිත්ත සංඛාර පධාන සමන්නාගත චිත්ත ඉද්ධපාදේ පහළ වෙනවා මෙච්චර නන්නත්තර වෙච්ච හිත චිත්ත irdipaade පහරෙනවා චිත්ත සංඛාර චිත්ත ප්‍රධාන සංඛාර සමන්නාගත ප්‍රධාන වීරියක් ඇති වෙනවා මෙච්චර නන්නතර වෙච්ච හිත මෙච්චර පිස්සු වඳුරෙක් වගේ හිටපු හිත මෙච්චර මාළුවෙක් කොට දැම වගේ දැඟලපු හිත මේකෙන් දෙකට කපපු පණුවෙක් කරන දඟලපු හිත දැන් හුස්ම හිටියා කියලා යාට ඇති වෙන චිත්ත ප්‍රසාදයම එහෙම නැත්නම් චිත්තීකෝදි භාවයේම සමත නිනුත්තුප්පඨානේ කත්තං කියලා යාට අශික්ෂිත හිත ශික්ෂිත වීම ඒ හිත සතුටම මේ මෙයින්ම සතුන් සාක්ෂාත් වෙනවා. දිගට පාත් ගන්න පුළුවන්. නමුත් මේක දිගේ බලාන ඉන්නකොට විපස්සනා නඹරුවක් තියෙන එකනට පේනවා මේ හුස්ම දිහා බලනකොට පස්ස හැප්පෙනව නෙවෙයි. පේන්නේ නාසිකාග්‍රේ වැටෙන. නැත්නම් උඩුතොලේ වැටෙන්නේ කියලා මේ සුද්ධිය සංසිද්ධිය වෙන ස්ථානේ ස්පර්ශ කරන්න පුළුවන් වෙනවා. පිරිමැදින්න පුළුවන් වෙනවා. ඒක සිද්ධ වෙන්නේ හිතලුවක් නෙවෙයි ඒකාන්තීම වායෝ පොට්ටප ධාතු ඇවිල්ලා මේ කයේ මේ තියෙන සංවේදී භාවේ නැත්නම් කයේ ඔපයේ හැප්පෙනකොට තමයි මම ආනපනින්න බව දන්නේ හිතවිලි වේදනා සද්ද නැති බවත් ඇත්ත අතීත අනාගත නෙවෙන බවත් ඇත්ත වෙන කෙනෙක් ළඟට හිත නැති බවත් ඇත්ත වෙන තැනකත් නෙවෙයි මෙතන මෙන්න මේ සංසිද්ධියක් තියෙනවා ගැටුමක් තියෙනවා කාය ප්‍රසාදේ කයි ඔපේ වායු පොට්ටබ්බ දාතු වෙල හැප්පෙනවා හැපෙන්නේ කොතනද කියලා මෙයාට හරියට තැන කියන්න පුළුවන් ඒ සමත නැඹුරුව තියෙන එක නැත්තම් චිත්ත සමාධි මිත්‍ත පදාන සංඛාර සමන්නාගත චිත්තිද්දීපාදේ තියෙන කරට අරම ඇති. මත විපස්සනා කරන එකන ඒ හරහා නැත්නම් සමතය කරන එකන දියුණු වෙනකොට හෝ නැත්නම් විපස්සනා නැඹුරුව තියෙන එකනට හැපෙන තැන කියන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරයට තේරෙනවා මගේ හිත සියල්ලම දැන් අතහැරලා ඉවරයි. මගේ හිත දැන් ඒකාන්තෙම තියෙන්නේ මෙතන. ඇඟිල්ලෙන් අල්ල පෙන්නන්න පුළුවන් මගේ තියෙන ආශිකාග. මගේ තියෙන උඩුතොලේ. එහෙම නැත්නම් මගේ තියෙන පපුවේ. මගේ තියෙන බඩේ කියලා ඒ තැන අල්ලනවයි කියන්නෙම මුළු ලෝකෙම දන් දීමේ එහෙම නැත්තම් කියනවා නම් මෙතෙක් කල් කවදාකවත් ජීවිතේ කරපු නැති උතුම්ම දානේ සිද්ධ වෙනවා. අපිට ඒකට එන්න බැරි මේ ලෝකේ තියෙන දේවල් වල තියෙන කෑදරකම නිසා. අපි මොකේක හරි කෙස් ගහක තරම් හෝ බාහිරේ ආසාවක් තියෙනවා මෙතෙන් හිත ගන්න බෑ. ඉතින් මෙතෙන් 100%ක් එන්නේ නැහැ. 100%ක් ආවේ නැත්තම් දෙකට දෙතවරයි හිත පිවිතුරු නැහැ. නිර්මල නෑ, නික්ලේශී නෑ. එනිසා යාට ඒක අයිතිවාසිකමක් එන්නේ කොයි වෙලාවකරි නික්ලේශීව නිර්මලව පිවිතුරු වෙලා මගේ හිත හැපෙන තැනම තිබ්බා කියලා දැනෙනකොට යම් අපි හිතුවනම් මහා ජනක රජුරෝ වගේ අනේ මට මේ මුළු ලෝකෙම දන් දෙන්න නැත්තම් කියලා අන්නේ දන් දීම තිබුණු කැමැත්ත සාක්ෂාත් වුණා වගේ හිතෙනවා මට අඩු ගන්න මේ සංසාරේ එක චිත්තක්ෂණයක් මේ හිත මෙන්න මෙතන තිබ්බ නිසා මුළු ලෝකෙම අමතක කරන්න පුළුවන් වුණා. ඉතින් කෑදර මිනිස්සයාට මේක සීදීනසා ගත්තා වගේ. මොකද ඒ තරම්ම මේ ලෝකේ අල්ලගෙන අපි ජීවත් වෙන්නේ මේ මහා පොළොවයි අතරම් මිනිමුතු ආරකබාන වතු පිටි යාන වාහන අල්ලගෙන ඉන්න කෙනාට චිත්තක්ෂණයකට අයින් වුණත් heart attack එනවා. භාවනා කරන කෙනාට මීමන්සා බුද්ධිය ඇති වෙන කෙනාට නැත්තම් මීමන්සා ප්‍රදාන සංකාර සමන්නාගත irdipaade තියෙන කාට පේනවා විමසුන් නොවන තියෙනවා නම් අරමුණේ හිත පිහිටවපු ගමන් සහත් සාත් වෙච්ච ගමන් බුරුල් වෙච්ච පතකට හෙල්ලෙන් තමලා යනවා වගේ කාගෙන ගිය ගමන් තේනවා දැන් නම් මගේ හිත තියෙන මෙතන කොච්චරද කියනවා මුළු ලෝකෙම අමතක වෙන බව පවා සාක්ෂාත් කරන්න පුළුවන් මේක එතකොට කියනවා අර සමත යෝගාවචරය තුළ විපස්සනා නැඹුරුවට පුංචි ඉඟියක් කියලා. එතකොට යාට පොඩි උදව්වක් කරන්න ඕනේ, පොඩි තල්ලුවක් දෙන්න ඕනේ, ඊට පස්සේ කියන්න ඕනේ. දැන් මුළු ලෝකෙම අමතක කරලා ආනපන එල්ලුවානේ. නැත්නම් හැපෙන තැන ඇල්ලුවානේ බලපන් ආස්වාස කරනවා 100 100 ප්‍රසවාසය අමතක කරපන්. ප්‍රසවාස කරනවා ආනපන ආස්වාස 100 100 අමතක කරපන්. අන්න ඒ ආස්වාසය මේ ලෝකෙම දීලා ගත්ත ආස්වාස ප්‍රසවාසයෙන් ප්‍රසවාස වෙලාවේ ආශ්වාසය නැති බව තේරුම් ගන්න සතිය ආශ්වාසවල ප්‍රසවාසය තේරුම් නැහැ කියන තීර ගන්න මේ සතිය හරියට නිකන් මේ පැනිජොඩම් පික් දෙකක් ගැලෙවුවා වගේ. මුදුවට වෙන් කළ බලන්න පුළුවන් ආශ්වාසයේ තියෙන තාක්කල් ප්‍රසවාසය නැහැ. ප්‍රසවාසයේ තියෙන තාක්කල් ආශ්වාසය නැහැ. එතකොට අර අර වෙන් කිරීම පරිච්ඡේද ඥානය තීක්ෂණ භාවයේ තවත් වැඩි වෙනවා. එතකොට එයාට කියන්න පුළුවන් ආශ්වාසය කරනකොට මට සීතල ගතියක් තියෙනවා. නාසයේ අසවල් තන වදිනවා. උඩුතලේ වදිනවා. මුත්තටම කියන්න බලන ප්‍රශ්වාසය නෙවෙයි. අන්නේ ඒ ඒ තියෙන ඒ සියුම් භාවයට අපි විචක්ෂණ බුද්ධිය කියලා කියනවා. විචාර බුද්ධිය කියලා කියනවා. ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියන ඉතින් ඒව එන්නේ එම කියන්න පුළුවන් වෙන්නේ අර විපස්සනා නැඹුරුව තියෙන කෙනාට තමයි. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ලද්දාකටම පටන් ගන්නකොටම යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනත් මේ ආස්වාසය මේ ප්‍රසවාසය මේයි කියලා ඒක ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනත් හැර වැඩි. ඒ වගේම නూరుට යොමු කරා වෙන්න පුළුවන්. යා තියෙන්නේ සමත නැඹිරාවක් නම් හුස්ම ගන්න බව දැනගත්තත් ඇති. ඒකේ පුළුවන් තරම් එන්නේ ඒකෙන්ම චිත්ත ප්‍රසාදයේ පහළලා ධානයට යන්න පුළුවන්. නමුත් විපස්සනා බුද්ධිය, විමර්ශන බුද්ධිය විචාර බුද්ධිය ධම්මවිචේ සම්පෝඥංගේ තියෙන එක කරාට පේනවා ආනාපානෙට ගියාට මේක කොනිත්තල බලන්න හිතෙනවා. මේක විස්තර කළ බලන්න හිතෙනවා. කපල කොටලා බලන්න හිතෙනවා. විමසලා බලන්න හිතෙනවා. ඉතින් මේ බලන කෙනාගෙන් ඇහුවොත් එහෙම දැන් මේ ආනපන මුළු ඇඟ පුරාම පේනවාද? ලෝකෙම තියෙන නැත්නම් කොතනද කියලා. ඉතින් පොඩ්ඩක් ඉන්න මම බලලා කියන්නම් කියලා යාර කියන්න පුළුවන් ආනපන තියෙන්නේ මෙන්න මෙතන. උදරේ පිම්බි මැකිනමන නාභිය කිට්ටු කරගෙන තියෙන්නේ. නාභියත් පපුවටත් අතර. ආශ්වාස ප්‍රශ්වාසන උත්තරොත්තේ නාසිකාග්‍රේ කියන දෙකෙන් එක. තොල උඩු තොල උඩ ඕ නාසිකාග්‍රේ. ඉතින් ඔය දේ සපෙලා කියන්න පුළුවන් කියන එක මහා පුදුමාකාර එකලසක් චුණු භාවයක් සියුම් භාවයක් ඊටත් පස්සේ මේ ආස්වාස වේලයි ප්‍රස්වාසනේ ආස්වාසයේ අත්‍යන්ත ලක්ෂණ මෙව්වා පෞද්ගලික ලක්ෂණ මෙව්වා පච්චත්ත ලක්ෂණ මෙව්වයි කියලා මේ ආස්වාසයට ආවේනික සියලු ලක්ෂණ දන්නවයි කියලා කියන්නේ නිකන් හිතන්න තියෙන ගියාත්මෙත් භාවනා කරපු කෙනෙක්. එහෙම නැත්නම් කාටවත් මේ තරම් මේ වැඩකට නැති අරමුණක් මෙච්චර කැඳේ කල බීරුවා වගේ කියන්න පුළුවන් වෙන්නේ පුංචි ඥානයක් නෙවෙයි. මොකද ඒක බොරු කරන්න කාටවත් බෑ. බ්‍රහ්මීකටවත් බෑ. දෙවියෙකුටවත් බෑ. මොකද ආස්වාස කරනවා ආස්වාස කරන බව දන්නවා. එයා දන්නවා හිත පිට ගිහිල්ලත් නැහැ. තියෙන්නේ නාසිකාග්‍රේ ආස්වාසමය ප්‍රසවාසමයම නෙවෙයි කියලා. අන්න මේ සියුම් භාවය ඇති කරලා යෝගාවචර තුල තිබිලා මතුවිලේ නැත්තම් යෝගාවචරක දෝෂයක් නෙවෙයි ගුරුවරගේ සුද්ධ දෝෂයක් කියලා පණ්ඩිත ශාන්සි කියනවා. ඇඟ හීතල වෙනවා කියනකොට. එයාගේ මේක කොහොම හරි කරලා මතු කරලා දෙන්න ඕනේ. ඒක තමයි යෝගාවචරය තියාගෙන ගුරුවරයා ආප්තෝපදේත හදා හදා කිය කියා කමටහන් සුද්ධ කර කර මට හරියට බත් කන්න බැරි දරුවෙකුට බත් කටක් කවා ගන්නවා වගේ පපඩම් කවලා අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බත් කටක් කවනවා වගේ එතෙන් බහ තෝරා ගන්න බැරි බබෙකුට බහ තෝරලා දෙන්න වගේ එනතන් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න වැඩි හිටියෙකුට භාෂාවක් උගන්වනවා වගේ මෙයා කොච්චර බෑ කිව්වත් කොච්චර නෑ කිව්වත් පොඩ්ඩක් පවුරු කාලා බලනවා හුස්ම ගන්නකොට කොහමද දන්නේ ඉතින් නමල ගහලා යනවා එන්නේ ඌවදී උනත් බුදුහාමුදුරන් ඉන්න කාලේ මේ මොනවද මේ කතා කරන්නේ? ඉතින් කියනවා යන්න එපා මම ඔයාලට චොක්ලට් කැල්ලක් දෙන්නම්කෝ. පොඩ්ඩක් නැත්නම් ඩාර්ක් චොක්ලට් කැල්ලක් දෙන්නම්කෝ. එහෙම නැත්නම් හිරු දෝසි ටිකක් දෙන්නම් කියලා කොහොම හරි වගලගෙන අරක කවන්න ඕනේ. කවලා කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණොත් මේ ආස්වාස කරන වෙලාවදී මම ප්‍රස්වාසය නෙවෙයි කියලා දාන්නවා. නාසිකාග්‍රේ තියෙන බව දාන්න මට ඒක සීතලට වැටෙනවා කියලා කිව්වොත් නිවනෙන් භාගයක් එතන. කවදාවත් කිසිම කෙනෙක් පළවෙනි දවසේ මම කියන තරම් කිසිම කෙනෙකුට ඥානෙ නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. කද්දාකවත් වෙන්නේ නැහැ. ඒක දුර්ලභමකුත් නෙවෙයි. ඔය බන්දිසාංශයේ ඔය බුදුන් පන්දිස්වාමීන් වහන්සේ අපත් වෙන්නේ ඉස්සලා කරපු අවධාන වැඩමුළුවට මාත් ගියා දවස් 10කට. ඒකෙදි ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ කියන්නේ ඉතින් මෝරලා මෝරලා අවුරුදු 96 වයසේනේ අපි ඇත්තටම යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන වැඩි කියලා. ඉක්මංගන වැඩි යෝගාවචර මේවා ඉක්මනට මේක ඉගෙන ගනිය කියලා හිතනවා. මට මේ මම කියන මේ ධම්මජීව කියන මනුස්සයාට මාස 18ක් ගියා වන්දි ශ්වාසයේ ගාව ඉඳලා මෙන්න මේකයි කියන්න ඕන කියලා තේරෙන්නේ. එත්තකම්ම බණිනක නම් බැන්නා දඬුවමුත් කරා ඔබ කියන්නේ මොන අපබ්‍රන්ථයක්ද කියලා මට තේරෙන්නේ නැහැ. විච්චිදී කියපන්කෝ. ඉතින් මං හිතනවා කියනවා කියලා. නම කවදාවත් කියෙවෙන්නේ නැහැ. කවදාවත් කියෙවෙන්නේ කියවන්නේ අල්ලපු ගෙදර වෙච්ච ඒවයි ඊයේ වෙච්ච ඒවයි හෙට වෙච්ච ඒවයි අනම්මනම් කියනවා මිසක් මගේ අරමුණ ආනපාන ආශ්වාස කරනකොට මට මෙහිමයි වැටුනේ කියලා කියවෙන්නේ නැහැ. අපිට සීල ශික්ෂාව තියෙනවා සමාධි ශික්ෂාව තියෙනවා ප්‍රඥා ශික්ෂාව නැහැ. අපි දන්නේ මේක ප්‍රඥා ශික්ෂාව කියලා. අපිට ඉතින් හැමදාම පැය හතරකට භාවනා කරන එකමදයි. හැමදාම කමඨාන් සුද්ධ කරන කියලා වාර්තා දෙන එකමදයි. මේ හාමුදුරු මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ සංසාරයේ සත්‍ය ලේසිත් නෑ සතුරු කරනවා කියන එක. අන්තිම බණේදී දවස් හතරක් එක දිගට කිව්වා මේක පොඩ්ඩක් බලන්න අරමුණේ අත්‍යන්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ එහෙම නැත්නම් මේ පච්චත්ත ලක්ෂණ කියලා වචනක් තියෙනවා ඒක යෝගාවචනයෙන් ගන්නවා කියන එක යෝගාවචරගේ අත කඩලා ඇටයක් කියලා ගන්නවා ඒ තරම්ම ඝන අන්ධකාර මෝඩකමක අපි ඉන්නේ අරයා කියපු මෙයා පු කියපු සමීකරණ අපිට කටපාඩම්. අර ගෑණි මේ ගෑණි කියපු බැනිනකොට කියපු කුණු හරප ටික කටපාඩම්. ඒ හුස්ම ගන්නකොට දැනෙන එක කියන්නේ. ඒ ටික කියන්න පුළුවන් නම් ඔන්න ප්‍රඥා ශික්ෂාව පටන් ගත්තා කියලා කියත හැකියි. එහෙම නැත්නම් අරමුණේ පැතිකඩ තුනම දකිනවා. ආස්වාද ප්‍රසවාසයේ ඉන්න බව දන්නවා, හැප්පෙන තැන දන්නවා. ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකිනවා. පිම්බීම හැකිලින් භාවනාව සුද්ධ විපස්සනාවක්. ඒකේ උද්දතේ පිම්බීම හැකිලිම මේ පිම්බෙන වෙලාවේ හැකිලෙන වෙලාව හැකිලිම නැහැ. හැකිලෙන වෙලාවේ පිම්බීම නැහැ. මොකද්ද පිම්බෙන වෙලාවේදී කොහොමද දන්නේ හැකිලිම නෙවෙයි කියලා? හැකිලෙන වෙලාවේ කොහොමද දන්නේ පිම්බෙම නෙවෙයි කියලා. ඉතින් මේ අභ්‍යාසය කකා කකා කකා කකා ඉන්නෝනේ කවදා හෝ එළියට එනකම්. ආවට පස්සේ නම් ඔන්න කැන්දී ගල බේරුවා වගේ මේක තීරෙන්න පටන් ගන්නවා. ඒක අල්ලගත්තා ඊපස්සේ දැන් මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා අල්ලගත්තා පස්සේ අපිට අත ගාලා හොඳයි කියලා කියනවා. දැන් මේ ආස්වාසය කියලා ඔබ දකින්නේ පටන් ගන්න එක නෙවෙයිනේ. මෝරලා මගට ගියාට පස්සේනේ. අපි ඉඳුරන් හරි ගොරෝසුනේ. ඉතින් කොහේ ඉඳලා දෙන්නේ කියලා බලපන්. මේ ආශාසි කියලා කියන්නේ පිටකොන්ද විතරනේ මැද විතරනේ. ආශාසි පටන් ගන්න තැන උනාට පස්සේ මේ නටන්නේ වෙස් බැඳට පස්සේනේ වෙස් බඳනවා පෙන්වන්නේ නැහැ නෙම ලෝකේ. නිසා බලපන් වෙස් බඳින හැටි. කොහෙන්ද ආශාසි පටන් ගන්න එක. එතකොට තියෙන සතියට පමාණු වෙච්ච සතියක් වෙන මොකද සාමාන්‍ය අපිට තියෙන පමා වෙච්ච සතියක් නාසික නාස්පුඩු පුරවාගෙන හොස් ගාලා යන හුස්ම විතරයි තේරෙන්නේ ආරම්භක ශේෂේ කොහෙන්ද පටන් ගන්න කියන එකට අපි පමයි මින් නටන නැටුමක් අපි දකින්නේ ලෝකේ වෙස් බඳින හැටි පෙන්වන්නේ නැහැ කවදාකවත් මේ ලෝකේ හැදිලා තියෙන සම්පූර්ණ උපදාපෝ එහෙම නැත්නම් කියනවනම් අංග සංස්කරණය කරපෝ එහෙම නැත්නම් කියනවා නම් ආලවට්ටම් කරපු දෙයක් වෙන්නපු දෙයක් මිසක් ලෝකේ මුල පෙන්වන්නේ නැහැ කිසිම තැන. ඒක නිසා ඉස්සෙල්ලා ලෝකේ අල්ලාගෙන ආස්වාසිය අල්ලාගෙන ආස්වාසිය මුලට යන්න යනවා කියලා කියන්නේ පමාණු වී ආස්වාසිය අල්ලන්න ඕනේ. කියන්නේ ඉර නගිනව බලන්න ඉර ඉරදියා බලන්න ඉස්සෙල්ලා ඉර නගින හැටි අරුණ බලන්ටි කරනවා. අරුණක් නැගලා තමයි ඉර නගින්නේ. ඒකට Taman ඉන්න පුළුවන් තරම් නැගෙන ඉතිසාවට යන්න ඕනේ. ඊළඟ අල්ලතුව අන්ධකාරයේ වාඩි වෙලා නැගිනහිර තම හිත දාගෙන ඇහැ කරවිල වෙනකම් බලනකොට තමයි පේන්නේ ඉර නගින්න පැයකට පැය භාගයකට ඉස්සෙල්ලා යාන්තම් සුදක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රඹ කාට වෙනවා. විවි විවි විවි ආසෙන් භාගයක් විතර එළි වුණාට පස්සේ ඔමරි පපා මුකුළු පපා ඔන්න ඉර උඩට නගිනවා අපි කියන ඉර සේවය කරනා කියන සිරිපාදනකල බලන්නේ. ඒක වේන්නේ නිකන් පැද්දි පැද්දි තුන්දරය සිරිපාදෙට නැගලා එළියට එනා වගේ තමයි කියන්නේ. ඒ තරම් ඇහැ කරවිල වෙලා තියෙන්නේ. ඇය භාගයකට කලින් ඉඳලා ඒ දිහාම බලා ඉන්නවා. ඒකට දකින්නේ ඊර නෙවෙයි. පූර්ව නිමිත්ත. පුබ්බංගමය. ඉතින් කවදාද අපි ආස්වාසේ පූර්ව නිමිත්ත බලන්නේ? ආස්වාසේ එන හැටි බලන්නේ. අඩු ගන්න ආස්වාසේවත් අල්ලගන්න බැරුව තියෙන්නේ. ඉතින් ආස්වාසේ අල්ලගත්තට පස්සේ අලිමතියට හරක් කියලා මේක එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න කොහොමද එන්නේ කියලා බලන්න කියන. ඉතින් යෝගාවචරයට අමාරුයි මේක අහපලා ගන්න දිරවන්න අමාරුයි. ඇත්ත. මොකද මේ මනුස්ස ඉතිහාසයේ කරපු නැති පරිශ්‍රණයක් මේ කරන්නේ. අන්න එදාට තේරෙනවා මේ ආස්වාසේ ඇවිල්ලා කොට වෙලා ගියාට පස්සේ මට අහුවෙන්නේ හැබැයි කතාව පටන් ගන්න ඊට ඉස්සෙල්ලා කවදාකවත් ආරම්භ බලන්න බෑ. යම් ප්‍රමාණයට කැළඹිලි ආවට පස්සේ තමයි දැනෙන්නේ. මගේ සංඥාවට දැනෙන මට්ටමේ යට විශාල ක්‍රියාවලියක් ඇවිල්ලා තමයි බබා වදනකොට මාස 9 හමාරට කලින් තමයි ඇතුළේ පිරිසිඳලකට තියෙන්නේ. බබා හම්බුනායි කියලා කිව්වට වැඩ පිළිවෙලට බොහොම කලින් වෙලා තියෙනවා. ඒ ටික පෙන්වන්නේ නැහැ. සාමාන්‍ය පිරිසිඳගෙන වදනවා පෙන්වන්නෙත් නැහැ. ඒකත් තිබිරිගේක වහලා කරන්නේ. බුදුරජාණන්සේ ඉතින්ද ගෙනිලා කියනවා මේ බොක්කේ ඉන්න බබා හැදිලා එන හැටි ඒකට කියනවා පමා වෙලා බලන්න අප්‍රමාදව බලන්න එන හුස්ම එන්නේ ඉස්සල්ලාම ලෑස්ති වෙලා. ඒකට පොඩි සතියක් තිබිලා. ඒකට මේ ලෝකෙ ගැන කල්පනා කරලා දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා මහත්ය රට ඉඳලා එන ওই බයිලත් එක කරන්න බෑනේ මේක. ඒක ඔක්කොමත් අතහැරලා මේ ආනාපානේ එන්නේ ඉස්සලා ඉර එන්නේ ඉස්සලා පූර්ව නිමිත්ත බලනෝගේ බලාන හිටියොත් පේනවා. ඔක්කොටම ඒක පේන්නේ එක විදියට කියලා. යම් විදියකට මේ ආනාපානේ එන හැඩේ බැලුවොත් බුදුහාමුදුර කොහොමද බලන්න කියලා කිසිම වෙනසක් නැහැ. අවුරුදු 2600ක වෙනසක් නැහැ. බුදුන්ට පේන්නේ તો කොහොම තමයි. නමුත් අපි මේක නොබලන්න නැත්නම් නොපෙනෙන්න එහෙම නැත්නම් මේක අපේ ඉන්ද්‍රංගේ තියෙන මත් කරන ගතිය නිසා කවදාකවත් මේකේ ජීවිතේ වැදගත්ම කටයුත්ත වැදගත්ම කුසලතාවය මේකයි කියලා. හීනකින්වත් හිතන්න බෑනේ. නිසා යෝගාවචර ලෑස්ති වුණොත් අප්‍රමාද වෙන්න නැත්නම් මේකට කියනවා සුපතිට්ඨිත සතිය කියලා. ඒක සාමාන්‍ය සතිය නෙවෙයි. අරමුණ එන්නත් ඉස්සෙල්ලා කල්ලාතු ගිහලා කැමරාවක් ඇහැටි කරගෙන ඉන්නවා කොහොමද එන්නේ කියලා බලන්න. ඉර නගින්නත් ඉස්සෙල්ලා ගිහලා අරුණ බලනවා වගේ බලන්න ගියාම පේන්න පටන් ගන්නවා. අර සීල ශික්ෂා නැතෝ සමාධි ශික්ෂා නැතෝ ප්‍රඥා ශික්ෂා නැතෝ මේ කාදාවත් මේ එකලස ගන්න පුළුවන් වේද? හිතන්නවත් බෑ. ඒ නිසා මේ එකලස කරන මිනිහටත් වඳින්න වටිනවා. මේ ලෝකේ ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය සුපටිපන්න උජුපටිපන්න සියලු ගුණ සහිතයි මේ කෙනා සෝවාන් මාර්ගස්ත පුද්ගලයේ කේන්ච ආර්යස්ත ආර්ය මහා සංඝරත්නයේ එක කෙනෙක් වඩපත් වෙනවා අරමුණ නෙවෙයි අරමුණ අඳුනගෙන ඒක එන්නත් ඉස්සල්ලා සූදානම් වෙලා ඉන්නවා ඒසට මෙයාගේ මේ ලකලෑස්සිය පොඩ්ඩක් බලන්න මේ එකලස පොඩ්ඩක් බලන්න මේ සූදානම් වෙලා යන ගතිය බලන්න ඒකට තමයි කියන්නේ ජීවත් වෙනවා කියන්නේ අපි දැන් කරන්නේ මොකද්ද? කවුරු හරි පෙන්වන නාටකමක් මේක රුචි මේක හොඳයි කියලා පෙන්වුවට අපි කදාකත් මේ මුලත් එක්ක අරමුණ දැකලා නැහැ ජීවිතේ. ඒක නිසා යම් වෙලාවක අරමුණ දැකලා මුලත් එක්ක දකින්න පටන් ගත්තාම මේක කොච්චර වටිනවද කියනවනම් අපේ පසු කාලීන අටුවචාන් වහන්සේලා සඳහන් කරන චුල්ලසෝතපන්නයි කිය. ඒක න සෝතපන්න නෙවෙයි ලද්දස්සාසෝ සුප්පත පත්‍ත්‍ය සපත්‍ති පතිච්චිතෝ බුද්ධ ශාසනයා බුද්ධ ශාසනයෙන් ආස්වාදයක් ලැබපු කෙනෙක්. ප්‍රතිෂ්ඨාවක් ලැබපු කෙනෙක්. මේ ඥානෙ හිටියොත් කවදාත් අපාය යන්නේ නැහැ කියලා. මේක හැබැයි නඩත්තු කරන්න අමාරුයි. අරමුණ හට ගන්න හැටිත් බලන්න. ඊට පස්සේ ප්‍රස්වාසයෙන් කොටත් බලනවා මේ දැන් පෙන්වන්න හදන්නේ මට මේ උපදීච්ච බබෙක්නේ කොහොමද මේ බබ හැදෙන්නේ කියලා. පිම්බීමේන කොටත් බලන්න. හැකිලිමේන කොටත් බලන්න. ඕමම බලබලා ඉන්නකොට මේ යෝගාවචරයගේ සුසර භාවය, සියුම් භාවය සුපතිච්ච භාවය යෝගාචරය සහලවන සුළුයි. ඔළුව මත් වෙනවා. සක්මණේ යනකොටත් කරකොලත අරිනවා. මොනව වෙනවද හොයාගන්න. මොකද අර එකලස ඒ තරම් අමාරුයි. ඒක මේ අල්ලගෙන එහෙම ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දැන් අරමුණක් දකින්න අරමුණ මුලක් දකින්න. අරමුණ දකින්න ඉස්සෙල්ලා අරමුණ මුල දකින්න. උඹ බල බලා ඉන්නකොට උන සාර්කෘත සාංශ කියනවා ඊගාව පෙන්වන්න හදන ධර්මස්කන්ධේ පේනවා. නිරුද්ධේ පේන්න පටන් ගන්නවා. ලාවට පටන් ගත්ත මේ අරමුණ ඊට පස්සේ අර තියෙන සුසර භාවය නිසා ඒක 100%ක්ම නැති වෙලා ප්‍රසවාසය මත ප්‍රසවාසයේ මේ ඔමරි පපා කොමල පපා එන්නේ ඉස්සෙල්ලා ආශ්වාසයේ 100%ක්ම නැති වෙනවා අපි මෙතෙක් කවදාකවත් දැකලා නැහැ ආශ්වාසය ආශ්වාස මුල දැකලත් නැහැ අහකට ආශ්වාස ප්‍රසවාසත් දැකලා නැහැ ඉතින් ඒ නිසා යම් වෙලාවක මේ අරමුණක මැදයි මට පේන්නේ. එතකොටත් පමයි අපි දක්ෂ යෝගාවචර තමයි. ඒතකොට සීල සීලස්කන්ධය හරි. සමාධි ස්කන්ධයත් හරි. නම ප්‍රඥා ස්කන්ධයේ අඩුපාඩුවක් තියෙනවා. ඒ අරමුණේ මුලත් එක්ක බලන්න ඕනේ කියලා. පච්චේ පරිග්ගහ ඥානෙ ලබන්න ඕනේ කියලා. ධම්මට්ඨි ඥානෙ ලබන්න ඕනේ කියලා. යථාභූත ඥාන දර්ශන ලබන්න ඕනේ කියලා. අචුල්ලසෝතාපන්න වෙන්න ඕනේ කියලා. මේ යෝගතර බලන් හිටියොත් ඒක දැනෙන්න පටන් ගත්තොත් පේනවා. අම්මා මුත්ත කාලේ දැකපු නැති පුදුම මනසේ අවදි භාවයක් ක්‍රියාශක්තියක් කවදාකවත් මොලේ වැඩගත්ත නැති පැති ඔක්කොම වැඩ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ ආලෝකය හරහා මේ මතුවෙච්ච අරමුණ ගෙවෙන හැටි පේනවා හැබැයි ඒ තාම මුලැමැදාග වසයෙන් අරමුණ දැක්කට අරමුණ 100%ක්ම අංශු වශයෙන් කැඩලා නෙවෙයි පේන්නේ කැටිති වසයෙන් රීති වසයෙන් කලාප වශයෙන් පේන්න පටන් ගන්නවා ඒක කොච්චර ඒ ඒම පේනකොට කොච්චරක් යෝගාවචරයා වරදොල වටා ගන්නවද කියනවනම් රහත්ුණයි කියලා හිතෙන තරම් පටලවා ගන්නවයි කියලා මහසිසාරද සාංශි කියනවා. කැටිති වශයෙන් හෝ කැදලි වශයෙන් හෝ රීති වශයෙන් හෝ කලාප වශයෙන් මේ ඇති වෙන දේ නැති වෙලා යනවයි කියලා දැනෙනකොට ඒක සම්මස්සන ඥානය කියලා පසු කාලින ආචාර්ය නමක් දාලා තියෙනවා. මහසිසාරද සංස්කෘත පොතේ වැඩිම විස්තර සපයලා තියෙන සම්මස්සන ඥානයේදී යාට දැනෙනකොට මේ ඇති වෙන දේවල් මේ විදිහට නැති වෙනවා කැටිති වශයෙන් එයාට කෙලින්ම හිතෙනවලු මේ කවදාවත් හම්බෙච්ච නැති පිරිසුදුකමක්. කවදාකවත් හම්බෙච්ච නැති එකලසක්. කවදාකවත් හම්බෙච්ච නැති ගැඹුරක් නිසා යාට කෙලින්ම හිතනවල රහත් උනායි කියලා ඒ තරම් ඇඟ කිලිපලුනවලු. ඒ තරම් ඇඟ ප්‍රමෝදයටපත් වෙනවා. ඒ තරම් හිතට පේනවා ඒ මේ ලැබෙන අංශු මාත්‍ර ඥානය නිසා අනුමාන ඥාණයෙන් මුළු ලෝකෙම තයෝ අද්දහා කියලා අතීතෙත් ඉතින් මේකනේ වෙන්න ඇත්තේ භාවනා කරපු නිසා දැක්ක නැති වුණාට අනාගතෙත් මෙහෙමනේ වෙන්නේ බැලුවත් නැතත් මම ඉස්සරහින් ඉන්න මනුස්සයා නිදාගෙන හිටියත් ඒ මනුස්සයා ඕකනේ වෙන්නේ එනිසා දන්නේ කියලා අර Taman ලැබපු ප්‍රත්‍යක්ෂය කාලයේ දිගේ සහ දේශයේ දිගේ දෙපැත්තට යන්න බලන තනියම ස්පේස් එන්න පටන් ගන්න. එතකොට යාට මේ තයෝ අද්දහා කියලා සම්මසන ඥානයක් එහෙම නැත්නම් අනුමාන ඥානයක් එහෙම නැත්නම් ණය විපස්සනාවක් එහෙම නැත්නම් තර්ක ඥානයක් පහළ වෙනවා අනේ මේකේ හාංකාවක් නැතුණා මේ සංසාරේ ගත කරලා තියෙන්නේ බුදු කෙනෙක් නොහිටින්න සීල සමාධි දෙක ඇති නොකර ගන්න බණක් නාහඬ මේකට හිත නොයදන්න මේකට ලෑස්තිලා නොයන්න මේක දැක්කනකොට අපිට බයක් නැ මෙතෙක් කල් ඇති උනේ තිගැස්මක් නැති උනේ ගුඪ භාවයක් නැති වුණේ, গুপ্ত භාවයක් නැති වුණේ. මේක කිසිම ගුඩකමක් නැහැ බැලුවනම් පේනවා. ආන්නේ බැලුවනම් පේන කියන මේ ප්‍රඥා ශික්ෂාව තමයි ਸਰවචනාංශේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ නැවත නැවතත් කියන්නේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි. මේ තියෙන දේ මෙතෙක් කල බැලුවේ කවර ගෝයා තල ගෝයා කරගෙන ඛණ්ඩ. තණ්හාවට මානෙට දිච්චෙන්න. නමුත් දැන් ආනාපාන දිහා බලන්නේ ඛණ්ඩ නෙවෙයි. ද්වේෂිකුත් නෙවෙයි. මේකේ ප්‍රඥා ශික්ෂාවට ඉඩ දෙන්න. එතකොට ඒක මේ අරමුණේ මුල මේ මැද මේ අග කියලා බලනකොට ඒක මේ මුල ඉඳලා මැදට යන්න අසුරුසනක් ගහන්න ඉස්සලා වෙනස් වෙනවානේ. ඒ මැද තිබුණ එක නැති වෙලා යන්න කාලයක් ගන්න නැත්තර. ඒ තරම් ශීඝ්‍ර විපරිණාමයකටපත් වෙනවා. අනිත්‍යකටපත් වෙනවා. ඇතිව නැති යන තත්යකටපත් වෙන නිසා අපේ හිතවලට අපේ ඇස්වලට අපේ ඥාණයට අදාහ ගන්න බෑ කොහොමද මේක වෙන්නේ කියලා. එහෙනම් මට ඊයේ පෙනුනේ නැත්තේ ඇයි? ඊයේ පෙනුනේ නැත්තේ සීල සමාධි තිබුණ නැති නිසා. අද පේන්නේ සීල සමාධි තිබිලා ප්‍රඥා ඇස ඒ ඒ විචක්ෂණ භාවයේ තියෙන නිසා ඒ ඊගා චිත්තක්ෂණ නොවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අහඹු වෙලා කාය පේන්න ඉඩ තියෙනවා. එතකොට යාට පේන්න පටන් ගන්නවා මේ හරියට බැලුවනම් ආනපානේ උනත් කෝකේ උනත් මොන තරම් ශීඝ්‍රයෙන් මේ සියුම් දෙ ගොරෝසු වෙනවා ආය ගොරෝසු ආය සියුම් වෙනවා මේම හුස්ම වාර කෝටි 11ක් හම්බ වෙනවලු මිනිස්සුයෙකුට අවුරුදු 100ක් ගත කරනකොට එක හුස්මක්වත් දැකලා නැති නිසා නේ මේ සංසාරේ ඉන්නේ එක හුස්මක් දෙකක් නෙවෙයි මේ වෙනකොට කෝටි කීයක් ගිහිලා තියෙනද කියලාවත් දන්නේ නැහැ මැරෙන්න යනකොට නම් කියනවා අනේ මට තව හුස්ම පහක් දෙන්න මේ දුවට මේ මේ මේ බැංක් එකේ account එකේ number එක දීලා එනකම් පොඩ්ඩක් දෙන්නෝ කියලා අන්තිම වෙලාවේ මැරෙන්න ගෑ ගහනවා අනේ පොඩ්ඩක් දික් කරලා දෙන්න බැරිද මේ දැන් තොන් ගණන් හුස්ම යනවා එක එක්කක් දන්නේ එක එක්කක් දන්නේ ලොකු කේමනන්ද සාංශ කියනවා ඒ භාවනා කමටම උපවත්තු කර්මස්ථානාචාර්යවරයෙකුට හොඳටම අසාධ්‍ය වෙලා ඉස්පිතාලට ගියා. යාළ දැන් දන්නවලු ෂුවර් සුනාමිය තමයි කඩාගෙන යන්න හදන්නේ කියලා. දොස්තර මහත්තයා වෝට් රවුන්ඩ් එකට යනකොට කිව්වලු උද්දටම බැගෑවිලා අනේ දොස්තර මහත්තයෝ මයි ළඟ නම් දෙන්න මොනවත් නැමේ හඳුකුරු පිට විතර තියෙන අනේ මේක තියාගෙන මට පණ රැකලා දෙන්නයි කිව්වා. හඳුකුරු පිටිය තියෙන අනේ මැරෙන්න නම් දෙන්න එපයි. මෙතෙක් කල් භාවනා කරලා තියෙන්නේ. අනුන්ටත් කමටහන් උතුවලා තියෙන්නේ. දොස්තර මහත්තයා මේ හඳුකුරු පිටිය තියාගෙන මට පණ පොඩ්ඩක් දෙන්න. ඉන්නකම් පෙන් කෙලිනකොට හුස්ම ගන්න කොච්චර යනවද? ටොං ගන්නවත් දන්නේ මේකට කියන අවිද්‍යාව කියලා. මේකට කියන අවිද්‍යාවේ මේ හුස්ම අමතක කරන්නේ මොකටද? ඇහැට රූප බලන්න තියෙන ආසාව, කනට නාසයන් තියෙන ආසාව, දිවට රස පෙන්වන්න තියෙන ආසාව, කයට පහස පෙන්වන්න තියෙන ආසාව, කන්ට එක එක හරු පහන්න තියෙන ආසාව, මේ එක එකට බයිලා කියලා දෙන්න තියෙන මේ පැහිකම් ඒ නිසා අපිට හුස්ම බලා ගන්න වෙලා. ඉතින් බුදුහාමරගේ සර්වඥතාඥානෙ වැටෙනවානේ අපි කොහාටද අරගෙන යන්නේ කියලා බුදුහාමඳුරු. ඊට පස්සේ මේ සාරිපුත්‍ර සාංශ මේ සීල ශික්ෂා ප්‍රඥා ශික්ෂා සමාධි ශික්ෂා පෙන්ලා මේ ප්‍රඥා ශික්ෂා විදි මතක් කරන්නේ මොකද්ද අර ඇති කරගත්ත එකලසේ ප්‍රත්‍යක්ෂ කලහක්කට හිත දාන්න මතවලට නෙවෙයි මතාන්තරවලට නෙවෙයි සම්මුතිවලට නෙවෙයි ඒකත් හොඳයි ඒක සමාධි ශික්ෂාට හොඳයි ප්‍රත්‍යක්ෂ කලහක්ක් ගන්න අනේ ප්‍රත්‍යක්ෂ කළ හැක්ක හොඳට බැලුවොත් ඒක සීඝ්‍රයෙන් වෙනස් වෙනවයි කියන එක අනිත්‍යයි කියන එක කාටවත් වසන් ගන්න බෑ. ඒ වෙනස් වීම පෙළන සුළුයි. ඒ වෙනස් වීම තවන සුළුයි. ඒ වෙනස් වීම දරතේ කියන වචනේ බුදුන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒක පරිලාහයක් කිය. දෙවිල්ලක් තැවිල්ල. ඉතින් ඒක දැනෙනකොට යෝගාචරය කමටහන තැරලා පැනලා යනවා. අනේ මට හරියන්නේ භාවනා. මේ වෙනද මම බලාපොරොත්තු වෙන්නේ සමාධිය නම් මේ අර්පණ සමාධිය බොහොම හිත එලවන සුඛයක්නේ. දැන් මේක මේක පේන්න පේන්න දැවෙන ගති, තමන ගති පේන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රඥා ශික්ෂාවේදී අර සමත සමාධි ශික්ෂාදී ලැබෙන විදියේ සාන්තිය පොඩ්ඩක් කැඩෙන ගතියක් තියෙනවා. කැඩලා හිතවිලි බහුල ගතියක් වෙනවා වේදනා බහුල ගතියක් වෙනවා සද්ද බහුල ගතියක් වෙනවා හැබැයි අරමුණේ පිටි පිටි පිටි පිටි ගහලා පේන්න පටන් ගන්නවා එක හුස්මක හුස්ම වාර ලක්ෂ කෝටි වාරයක් තියෙනවා. ප්‍රසවාසක ප්‍රසවාස කෝටි ලක්ෂ වාරයක් තියෙනවා. සද්දයක් කිව්වම එකක් නෙවෙයි. සද්ද තරංග රාශියක්. රිදෙනවා කිව්වම එක තැනක නෙවෙයි කලාපයක්. හිතවිල්ලක් කියලා කිව්වත් හිතවිලි පන්තියක්. ඒ නිසා මේ හැම එකක්ම අර ලැබිච්ච ඥානය හරහා පිටිපිටි ගන්න පුළුවන්. ඒ පිටිපිටි ගන්නවයි කියලා කියන්නේ කාලේ ඉතාමත්ම සියුම් කොටස් වලට කඩන්න පුළුවන්. කඩලා බලනකොට හරියට මේ මොන අංශුවක් හරි අරගෙන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවොත් ඒක සම්පූර්ණ වෙනස්ලා පේනවා. මොන විදියෙන් අතන්දරන්න බෑ මේ අහවල් දෙය කියලා. දැන් උදාහරණයක් විදියට අරගෙන ලේ කඳුලක් කදාවකට දාලා අපි සාමාන්‍ය අන්වීක්ෂර දාලා බැලුවොත් වීපැදුරක් වගේ වේ. ඒකේ තියෙනවා ඒ තරම් 100ට ගානට එක එක එක එක රතුන් රක්තාන උදුන් රක්තාන. ඒකට හිතනවා යකෝ මේක නෑනේ මේ මේ වීදුරු කඩාව බලනකොට ඊට පස්සේ ඒක කොට 10 ගුණයට 40 ගුණයට දාලා බලනකොට ඒකේ සත්වෝද්‍යානක තියෙන ඔක්කොම තියෙනවා. හැබැයි මෙහෙම බලනකොට නෑ. අපි ගත්තොත් යන්තම් පිදුරු පල්ලෙච්ච තැනක තියෙන වතුර කඳුරක් කරන බැලුවොත් කඩාවට දාලා ගත්තොත් මයික්‍රොස්කෝප් එකට දාලා බලන 5 ගුණයක් ලොක් කරලා 10 ගුණයක් ලොක් කරලා 40 ගුණයක් මුන්න තරම් සත්ව කන්දරාවක් මේකේ ඉන්නවද කියලා. අර මේ ප්‍රඥා ශික්ෂා වැඩුණාට පස්සේ මේක විදහා එන්න පටන් ගත්තාට පස්සේ අදහන්න බෑ මේ වතුර කඳුලේ මෙච්චර විස බීජ තියනවාද කියලා. මේ හැම ඉන්න සතෙක්වත් මම වාගේමයි. ඒ තරම් ප්‍රාණීන් ජීවත් වෙනා මේකේ. ඉතින් ඒ නිසා බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. අපි මත් වෙලා බැලුවොත් සීලයක් නැතුව සමාධියක් නැතුව බැලුවොත් නිකන් වීදුරු කදා බැලුවා වගේ තමයි පේන්නේ. නමුත් සීල සමාධිය හරහා බලනවා කියලා කියන්නේ මයික්‍රොස්කෝප් එක දැම්ම නැත්තම් අන්වීක්ෂක දාලා බැලුවා වගේ අමුතු දෙයක් පේන්නේ. ඉතින් කවදාකවත් හිතන්න බෑ මේ මම කියලා. ඒ තරම මේක මේ පොදිය ලියලා පෙන්නනවා. ඊටට කූරු මුතියක් පෙන්නලා ඉලපත පෙන්නලා මැම්ම ගලවලා පෙන්නන. එතකොට කූරු පේ. මේ කූරු වලින් තමයි ඉලපත හැදිලා තියෙන්නේ කියලා හිතන්න බෑ. නැත්තම් කිත්තම් කඹයක් කරගෙන ඉල ගලවලා කෙන්දක් පෙන්නපුවාමයි කිත්තම් කඹේ වෙනවා කිත්තම් කඹේ අලියෙක් බැඳයි. අර ගෙන්දි මොනවද කරන්න පුළුවන්? ඉතින් එකතු වුණාට පස්සේ අහ පුදුමාකාර සම්ප්‍රයුක්ත වටිනාකමක් එනවා. ඒ සම්ප්‍රයුක්ත වටිනාකමේ පුදුමාකාර කාබාසිනිය වීමක් වෙනවා පතුරු ගන්නකොට. ඒ නිසා අපි පතුරු ගන්නවට කැමති නැහැ. පතුරු ගෑමේ නාස්තිකයි කියන නමුත් මේ ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ කලාප වශයෙන් හෝ අංශු වශයෙන් හෝ කඩ කඩා කඩ කඩා යනවා. ඒකට කියනවා විභජ්‍යවාදී කියලා. ඉතින් ඒක නිකන් හරියට මේ ඩයිනමයිට් වගේ. ලේසර් බීම් එකක් වගේ. වදින වදින දේ පුපුරන්න පටන් ගන්නවා. වදින වදින දේ අර හුලං ඉරියන්නා වගේ ගැහෙනවා කියලා කියන්නේ අපි. අන්නේ වගේ පේනවා මේ වීදුරු මේ පිඟම් මැටි භාණ්ඩයක් ගත්තොත් ඕකේ කෙල කෝටි ගණක් හුලං ඉරි තියෙනවා. කව් වෙනවා කවුනට ඔක පේනවා. මා දූරිත් දැන් නමුත් හතපු දවසෙන් පටන් ගන්නවා. ඒ වගේ අපි උප්පත්තියත් එක්ක මරණය තියෙනවා. මේ මැරි මැරි යන්නේ ටික ටික ටික මැරනවා. කෙස්ගත් මෙරි මෙරි යනවා, නියවතු මෙරි මෙරි යනවා, දත්වල කොටත් මෙරි මෙරි යනවා. හොට්ටු කබ ලයිස්තුවක් තියෙන ඉතින් වකි කේන්ඩෝනේ. ඉතින් ඌ මරනවා. අපි කියන්නේ නැදනේ ඌ ඒක කොහොම අගලා ලබනෝම වංසාන්ද සේසෝ මිගුණිනා කියලා ඕ පෙන්නන්න හදා. මේක මේ අම්මගේ හැමයි දුවගේ හැමයි සමානයි කියලා. අම්මයි වගේ දෙන්නම එකම හැම. අයියෝ මෙවනේ අපිට මේ පෙන්වන්න හදන්නේ අපේ මේ ලෝකයා. නමුත් සරුවචාන්ස මේ පෙන්වන දේ බොරු කරන්න පුළුවන් වේද කියලා හිතන්න. බැලුවොත් සීල ශික්ෂා සමාධි ශික්ෂා සාහිතව අරමුණක් මොකක් හරි කොටු කරලා හරියට අර මයික්‍රොස්කෝප් එකට දාලා රතුන් රක්තානුවක් විතරක් බැලුවොත් සුදුන් රක්තානුවක් විතරක් බැලුවොත් මොනතරම් විස්තර තියෙනවද ඒක ඇතුලේ? ඊට පස්සේ ඒක ඇතුළේ ගිහලා RNA DNA වලට කඩාන යන ගියොත් එimhe අන්තිමට වෙනවා ඒක RNA එක DNA එක මුළු ලෝකෙම තියෙන තොරතුරු ඔක්කොම තියෙනවා ඒක ඇතුළේ. අපි ජීවිතේ මොලේ විතරයි තියෙන්නේ නෑ හැම තෛලෙකම තියෙනවා. හැම තෛලෙටම තියෙන වගේ පාලන ශක්තියක් තියෙනවා. කඩාන කඩාන ගියාම ඒකත් ලෝකයක්. අපි මෙතෙක් කල් දැක්කේ මම ලෝකේ ඉන්න පුංචි එකෙක් කියලා. නමුත් මේක ඇතුළේ තියෙන දේවල් බලනකොට අර විමන්තන බුද්ධියට මීමන්සා ප්‍රධාන සංඛාර සමන්නාගත ඒ මීමන්සා ඊර්තිපාදේ වඩනකොට පේනවා අපි මෙතෙක්ල් රොත්ත රීත්ත ගොඩිය බැලුවේ ඒක නිත්‍ය කරගන්න ඕන නිසා. ඒක පතුරු ගහලා බැලුවොත් එක චිත්තක්ෂණයක් ඉන්න දෙයක් නෑ ඒක. ඒ තරම් ශීඝ්‍ර වෙනස් වෙන දෙයක් තියෙන එක බලන්න බැරි මොකද චීන කන්නාඩිය නෑ. එනද ප්‍රඥා ශික්ෂාව නෑ. ඒක නිසා අරමුණක අනිත්‍යත්වයේ බලන්න නම් සම්මුති කරලා බලන්න බෑ අරමුණේ තියෙන ප්‍රත්‍යක්ෂ වශයෙන් ආස්වාසේ මෙහිමයි ප්‍රස්වාසේ මෙහිමයි කියලා වෙන්කොට දැනගන්න අර චියුණුකම ඇති කරනවා. ඇති කරලා බලාන ඉන්නකොට ටික වේලාවක් යනකොට ආස්වාද ප්‍රස්වාසේ අර තිබුණු වෙනස නැති වෙලා හුදු ධාතු වශයෙන් පේන්න පටන් ගන්නවා. එතකොටත් යෝගාවචරයට හිතෙනවා දැන් සත්‍ය කැඩිලා. නැත්තම් අර තිබුණු එකලස නැති වෙලා අඩු ගන්න සමාධිය නැති වෙලා කියලා මේ පෙන්නන මේ විපිරියාසයට අපේ හිත ප්‍රධාන වශයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඒකට තමයි අපි වංචනික ධර්ම කියලා කියන්නේ. මේ සත්‍ය පේනකොට වක්කාරයට එනවා. බය වෙනවා, තනි වෙනවා, සහලවනවා, කැරකෙනවා. අංගර දඟර නටුම් පටන් නටන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරය එතන මොකාකාරි කවුරුද හුණියම් කරලා වෙන්නේ නැති මට භාවනා හරියන්නේ නැති වෙති කියලා. ඉතින් මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේම මේ විදිහට හරියටියට මේක දකිනකොට පේන්නේ භූතෙක් වාගේ තමයි. පේන්නේ පෙරේතෙක් වාගේ තමයි. පේන්නේ නොහිතපු දෙයක් තමයි. අන්න එතෙන්දි තමයි සද්ධාව අවශ්‍ය කරලා තියෙන්නේ නෑ මම මේ මොනවා පෙන්නොත් සද්ධාව කඩාගන්නේ. මොනවා පෙන්නොත් මං සීලය කඩාගන්නේ. මේ මොන බහුරූකෝත පෙන්නොත් මං සතිය කඩාගන්නේ කියලා ඔක විනිවිදින ගතිය ප්‍රධාන වශයෙන් අවුල් කරන්නේ අපේ හිතේ තියෙන මේ වංචනික ධර්ම නැත්තම් මේ උපක්ලේශ. ඒ සම්මිතින්ද යනකොට ඒ යෝගාවචරයට වීදුරු කූඩුවක් ඇතුළේ ඉන්න කෙනෙක් වගේ සද්දා හුඳුවට පණ පැවිලා තියෙනවා. සීලය හොඳට පණ පෙවිලා තියෙන්න ඕනේ. සතිය හොඳට පණ පෙවිලා තියෙන යෝගාචර විශ්වාසයක් තියෙන්න ඕනේ. මගේ සීලය කැඩිලා නැහැ. සමා සතිය කැඩිලා සද්ධාව කැඩිලා නැහැ. සතිය කැඩිලා නැහැ. කැඩිලා කිව්වොත් ඉවර. කැඩිලා කිව්වොත් එම කැඩලම කියලා හිතනවා. කැඩිලා නැහැ කියලා මේ බලන බැල්මට ඒ ශික්ෂාවක් තියෙනවා එතන. ඉතින් එතකොට සමහරලාට කියනවා මේ කල්යාණ මිත්‍රයන් මැද ඉන්නකොට Tamanට ලැබෙන මේ කම්පන ශක්ති වේගය නිසා එවැනි දෙයක් දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පච්චරූපදේශයක ඉන්නකොට දරාශීමේ ශක්තියක් තියෙනවා කියන්නේ. සුතමේ ඥානෙ තියෙනකොට දරාශීමේ ශක්තියක් තියෙනවා. චින්තාමේ ඥානෙ තියෙනකොට දරාශීමේ ශක්තියක් තියෙනවා. වරද වරද දෙකක් කරලා අත්තතා බලාපු කෙනෙකුට තියෙනවා. මේ කාටවත් දෙන්න බෑ. කොච්චර Taman හදාගත්තත් කාටවත් දෙන්න බෑ. ඒ නිසා අපි කවදත් කවුරුත් තමන්ගේ ඒ කටයුත්ත තමන් තනියම කරගන්න. අපිට මේ කියනවා පීනන කොටයි කඹේ ඇවිදින කොටයි කටරක් දාගෙන යන්න බෑ. එනිසා මෙතෙන්දී ওই අඳුරුම් කට්ටිය, යාළු කට්ටිය, නෑයෝ මිත්‍රයෝ කිසිම කයක් කරන්න බෑ තම තමන් දෙක. හැබැයි හැම කෙනෙක් තුළම ඒක කිරීමට අවශ්‍ය කරන්නා වූ ප්‍රභවය තියෙනවා. manussත්කම කියන්නේ ඒකට. manussකම කියලා කියන්නේ ඒක තියෙනවා. ඉතින් අපි කලාතුරකින් ඒකට ප්‍රයත්න කෙරුවේ නැත්නම් ජීවිතේ නාස්ති කරගත්ත වෙනවා. ප්‍රයත්න කළා පෙරදුනත් වඳින්න වටනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ප්‍රයත්න කළා වැරදුනත් වඳින්න වටනවා කියලා. අපි ලොකු සංහස කියනවා එහෙම ප්‍රයත්න කරනකොට මිනිස්සු කෙලපිරිච්ච padikkamට තරංගව සලකන්නේ නැතිලු. මේක ආම්බ කරන්නෙත් නෑ මොකක්වත් නෑ අතක් උඩ අතක් තියාගෙන ඉන්නවා කෙන දෙන දෙයක් කාලා වැත්තකටලා ඉන්නවා කාලකන්‍යයි කියලා බයි. අපි කොච්චර බැනලද්දේම පෙර ආත්මවල ඒ නිසා අපිට දැන් බැනෙනකොට සන්තෝෂ හිතනද අනේ පරණ ණය ගෙවෙනවයි කියලා. භාවනා කරනකොට බැනුම් අහන්නම ඕනේ. නැත්තම් වැඩන්නේ. වහ කණ්ඩම හිතෙන්න ඕනේ. නැත්තම් භාවනා හරියන්නේ. සීදී නසා ගන්නම හිතෙන්න ඕනේ. මේ කරන නාටකවත් එක බලන සීන්ස කාට හරි භාවනා කරලා හොඳටම විසු වැටිගෙන එනවනම් මට පුදුම සතුටක් තියෙනවා. අනේ අන්තං ඌට දෙකෙන් එකක් වෙයි. ඉතින් මං අහන එක්ක මැරෙයි එක්ක නිවන් දකින්න. ඉතින් උන්ද ප්‍රශ්න නැහැ. නැත්තම් පිස්සු ඇති. කාටදීම අප්සෙට් ගියේ නැත්තම් මට අප්සෙට් ටිකක්. එහෙනම් මම දන්නවා ෂුගර් අනාගත. ඇඳලා. එහෙනම් උපක්‍රේස ධර්මයකට අහු වෙලා. දැන් මේකේ අනිවාර්යෙන් පොල් කට්ටු හිලින් ඇඳලා ගත්ත ගැරන්ඩියා වගේ පතුරු ගහගෙන එන්නේ මෙහා පැත්තට. කද්දාකන් නිකන් නැහැ මේකේ. ඒ කරන ප්‍රයත්නේ ලැබෙන ලාභේ එතන එතන එතන එතන දුක හරහමයි තේරෙන්නේ. ඒ නිසා භාවනාදී පැමිණෙන දුක බොහොම සාතරවන්ත වෙනවා ප්‍රඥා ශික්ෂා වඩණය කරනවා. සමාධි ශික්ෂා වඩණය කරනවා ශරීර හොරයි. පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් තමල ගහලා යනවා. ඉතින් ඒකට ගිහිල්ලා තමයි අරකට යන්නේ. ඒක නිසා අපි ඒ සමාධි ශික්ෂා වඩලා ඊට පස්සේ වැඩි විපත් වෙනවා වගේ ඒ ප්‍රඥා ශික්ෂාවට සූදානම් වෙනවයි කියලා කියන්නේ අර අර වගේම තියෙන Javaක් තමයි. එහෙම නැත්නම් අරගෙන ආපු ධර්ම પરම්පරාවම තමයි. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ ධර්ම પરම්පරාවටම හේතුවක් වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා